මේ ශිරදනාටම තේරුම් ගන්න අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ කල්තපු ප්‍රශ්න තියෙනවා. අපි කල්තපු ප්‍රශ්න ආරම්භ කරමු. ඊට පස්සේ අදට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න සභාගත කරමු. අස්මි ස්වාමීන් වහන්සේ කර්මී කැමරානි වාසික භාවනාවලදී අතුරු දවසේ ආදී අප ප්‍රශ්න 10ක් අයින් කරලා තිබුණා. අද දිනේ ඒ සියලුම ප්‍රශ්න එකතුව ප්‍රශ්න 27ක් තියෙනවා. ගත්‍රි ස්ථානයේ වහන්ස පරයන්කේදී ආනාපානය වඩමින් නාසිකාග්‍රයේ හුස්ම උණුසුම් සිසිල් ලෙසත් ස්පර්ශයක් ලෙසත් වඩමින් සිටෙද්දී එක පාරටම සිත මායිමක් අතර හිරුම් බවක් දැනෙනවා. ඒ මායිම කුඩා පෙට්ටියක් ලෙස දැනෙනවා. ඒ තුළ සිත ඉතාම වේගයෙන් පෙට්ටියේ පැතුල වැටෙමින් එහාට මෙහාට ගමන් කරන බව දැනෙනවා. තදබල දිස්ත්‍රිස් එකක් දැනෙන පෙට්ටියේ මායිම් වලින් නැගී එළියට පැන ගන්න මහත් ආයාසයක් කරන බව දැනුණත් ඒ වෙලාවේ මොකක් කරගන්නද කියා හිතා ගන්නවත් බැරි තරම් වේගයෙන් හිත එළියට ගමන් කරමින් තිබෙනවා. ඒ දෙස පෙට්ටියේ පිට ඉඳන් බලාගෙන ඉන්න බව මොහොතකට දැනෙන්න පටන් ගත්තා. නමුත් නැවතත් පෙට්ටිය ඇතුළට බැලුම් බව දැනුණා. මේ විදිහට ඉදත් අද ස්ට්‍රෙස් එකකින් ඉඳගෙන විට ඒක පාර්තම පිටියේ සීමාවක් නැති වී සිත ඊට පිටින් තිබුණ අවකාශයට යොදුනා. ශරීරයත් පිටියේ පිළිගෙන ඊට පොර සිතත් යන දෙකම අවුත් තිබූ අවකාශයට පියදී ගිය බවක් දැනුණා. දෙපා බිම ගැටි තිබෙන බව හැරෙන්නට වෙන කිසිම දෙයක් නැදෙන්නේ ගියා. ඉතාම සැනසුම් සැහැල්ලු අවකාශයේ ඒ විදිහට ටිකක් වෙලා හිටියා. තවදුරටත් ඒ උදේට ඉන්නවනාකම් තිබුණා. පරියන්කේ අවසන් කළ යුතු තිබුණ නිසා ඊට අවකාශයක් ලැබුණේ නැහැ. ගෞතම ස්වාමීන් වහන්සේ නැවතත් එවැනි අත්දැකීමක් ලැබුණ ප්‍රයෝගයේ කුමක්ද? පෙට්ටියේ ඉරවි සිටිනවා යන හැඟීම ආවේ කලියුතු තිබුණේ කුමක්ද? ඒ වෙලේ කලියුතු තිබුණේ කුමක්ද ගැන විද්‍යාත් අදි අධිවේගයෙන් පැතුමේ හැකමින් තිබුණ නිසා මොකද කරගන්න පුළුවන් වේදයි විශ්වාසයක් නැහැ. ඉතින් මේක ඇත්තටම පළවෙනි වතාවට වෙනකොට නම් අපි නිකන් අසරණ අනාථ වෙන ගතියක් තියෙනවා. එක සැරයක් අත්දැක්කොත් දන්නවා මේ මේක සීමාවකට ඇවිල්ලා ඊට පස්සේ සීමාව කඩලා යනවා. ඒ සීමාවක් ඇති වෙන ක්‍රමයටම තමයි සීමාව කැඩේ. මම කල යුත්තක් නැහැ. මට තියෙන්නේ විතරක් බලයි නිකුත්වර. අපි මෙතෙක් කවදාක සංසාරේ ඇතුළේ සිද්ධියක් ඉවරන්කම් බලලා නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආස්වාසක මුලින් ඉඳලා අග දක්වා බලන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක සීල සංස්කාර ලක්ෂණ පේනවා. අපිට කවදාකවත් ආස්වාසි වෙනකම් බලන්න බෑ. ප්‍රසවාසි වෙනකම් බලන්න බෑ. බලලා ඉවර වෙන්න ඉස්සෙල්ලා තව එකක් බලයි. ඒ නිසා එකක ඉවරයක් වෙන්නේ මේක බුදුජානක පින්නන්නේ නිරෝධ සත්‍ය කියන්නේ. තුන්වෙනි ආර්ය සත්‍යය. සංකීර්ණ කෙනෙක් දන්නවනම් මේ ඇති වෙන ඕනම සංකර දෙයක් ඒකෙන්ම ඉවර වෙනවා. අපි ඉවරින් ඉස්සෙල්ලා වෙනකම් කරනවා. ඉවරින් ඉස්සෙල්ලා නීති උපදේශ පතන. ඉවරින් ඉස්සෙල්ලා විශේෂ උපදේශ පතන. අර ඉවරේ સમાપ્ત වෙන්න දෙන්නේ කිසිම දෙයක ඉවරක් වෙන්න දෙන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා තව එකක් පටන් ගන්නවා. ඉතින් ඒ නිසා වේලාවක විනිශ්චය ගන්න ඕනේ. යම් කිංච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. තමන් හට ගන්නා සෑරියත්තේහි නම් ඒ සියලු දේ නැති වෙන සුළුයි අපිට ඒක කරන්න බෑ ඒක ඉස්සෙල්ලා ජීවිත බය සහ කාය බය ඇති වෙනවා. කාය ජීවිත බය නිසා අපි අන්ධකාරයේ අත ගන්නවා හැම තැනම. ඒ නිසා මොකක් හරි පුංචි දෙයක්. ඉවර වෙනකම් බලනවා කියන අදහසෙන් පටන් අරගන්න ඒ දින අත්දැකීම ජීවිතේ හැම අංශයකම බලපාන. ඒ නිසා හටගන්න හැම දෙයක්ම කිසියම් බාහිර බලක් ප්‍රතිකාරයක් නැතුව නැති වෙනවා. හටගැනීම සත්තු බලනකොට බයයි. නැවත නැති වෙන පැත්ත බැලුවොත් ඒක විසින් එක නැති වෙනවා. ඒ නිසා ටික ටික මේකට යන්න අපි නැති වෙන තැනට කිට්ටු කරන්න කඩාගෙන ආපහු වෙන්නේ නැතුව තව ටිකක් ඉන්න බලන්න. තව ටිකක් ඉන්න බලන්න. එතකොට අපි පුරු ඒ කලාව පුරුදු වෙනකට කියන khayana passana, vayana passana, nirodhana passana ලක්ෂ්‍යයේම දකින්න, වැයවීම දකින්න, නිරෝධය දකින්න. එතකොට ආයේ පිටිට හිරෙන්න බයක් නැහැ. මොකද දන්නවා ඒක ඒක විසින්ම යනවා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඉතාම කටයුතු කරනවා. ආනාපාන සතිය මම කර්මස්ථානයේ කරන පරිණාමය මුලින්ම ආස්වාදයේ සාපස්පස්ව නැසයන්ම වතුන බව ඒක ඉස්පස්සම දිගවම නිරීක්ෂණය කෙරේ. හොඳින් ඉන්පැක්ට් කරනකොට ප්‍රශ්නය කලින් ප්‍රශ්නය පිළිගන්නේ Compassion something like the Parashik that we wonder, in fact, we go in our Tangulam. In my prison, one is subject to the Kiva Mananuri, Sangin and Luka Patriarchal Parashik. මෙම කාල පරාසයෙන් පසු සිතේ වරිවර පැමිණෙන පටන් ගන්න අතර සිත ඉවත් කරගන්න බව වුණේ නැත. ඒ වගේම මේ පිළියම් සැටි දුකෙන් බලා සිටියට ඒක දැනගෙන තකෝ අකමැත්තක් නොවේ. ඒ අතරතුර සිට නැවතත් සුපුරේ නොමැති කාර්ය පරාසකින් ප්‍රේමයට පොඩි මේ ප්‍රතිපීය. මගේ බලන අධ්‍යක්ෂක ප්‍රවෘත්තියක් වෙනසක් දෙන්නට ඔබන්සේගෙන් කාර්යයක් උපදෙසක් පතමි. ඔබන්සේ කොහොම නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. අර ඉස්සලා කියපු දේ වගේ අපි ඒක දැනට කියලා හිර වෙනවා ඒක තිබු උද්දීන කර විදියට ඉරවට ඊට පස්සේ ඒක නැති වෙනවා. නැතිච්ච විශාල සතුටක් කන්දක් නැගිටින පල්ලමකේ පල්ලම වැටෙන සෙල්ලමකේ කියන වගේ නැගපු කන්ද ප්‍රමාණයට පල්ලමක් හම්බ වෙනවා. නමුත් ඒ කෙනාටම ඊගාව තද වෙන ඊගාව හිර වෙන ඊගාව පෙට්ටිය එනකන් ඒ පරියන්කේම ඉන්න පුළුවන් වුණා නම් පුදුමාකාර ආත්ම ශක්තියකට මුණ දෙන්න පුළුවන්. එතකොට ඔච්චර තදබදයක් නැතුව ඊගාව ජවනිකා වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එනවා. ඊට පස්සේ හතර එනවා. පහ, හය, හත, අට, නවය දිගටම යන්න පටන් ගන්නවා. දැන් දෙවෙනි එක නම් කතා කරලා කියනවා. එහෙම ඇති වෙලා සාන්තිදායක තත්ත්වයක් ඇතිවෙන ආයත වෙලා ගියම ආය කරදරකාරී තත්ත්වයක් වෙනවා. ආය සාන්තිදායක තත්ත්වයක් වෙනවා. ඒකේ චක්‍ර දෙක තුනක් ගිය කතාවක් මේකේ තියෙනවා. ඉතින් මේ චක්‍ර දෙක තුන නෙවෙයි 10 15 20 30 40 50 ඒක පරියන්කීම යන්න අරින්න තදේම තමයි නිදහස කියන්නේ. නිදහස තමයි තදේ කියන්නේ. තදයක් නැතුව නිදහසක් නැහැ, නිදහසක් නැතුව තදයක් නැහැ. මේ දෙන්න එකයි. අපි මේ එකට ප්‍රිය කරන එකට අප්‍රිය කරනවා. චේතාකල් ප්‍රශ්න. දෙකම එකයි. පළවෙනිගේ ඒක දරා ගන්න බැරි ගැත්තට ගියාට ඒක පන්නගත්තට පස්සේ ඒ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න කරලා බලනවා. විවේකයක් ආවොත් ආතතියක් වෙනවා. ආතතියක් ආවොත් විවේකයක් වෙනවා. ඒ දෙක තන්නේ කර හේතුඵල ධර්මයක්. ඉතින් ඒක ගණන් ගන්න හිටපුවාම පළවෙනි කීද ගණන් ගන්න තියෙන මේක බොහොම උත්ේජ කර වෙනවා. ඊට පස්සේ ගණන් ගන්න ඊට පස්සේ එනවා මේක ගණන් ගන්නව තමයි මේ අපි මේ කතා කරනවා කියන්නේ. මොකක් හරි එකක් අල්ලගෙන ඉතින් කාට හරි කියනවා. කියන්නේ උඩ යන්නරපා ඉතින් යල්ලපු විතර කරන කතා කරනවා යෝ බලන්න මට වෙච්ච දේ. ඉතින් එයා කියනවා එයා කරබන් ඉන්නවා මෙයා නතරනවා මට වෙච්ච දේ හොයාගන්නේ කොච්චර තමයි වැඩි දවස පුසා පුරාම අර මෙයාගේ පිට කතා කරනවා මෙයා වේග පිට රසනවා මිසක් ආ. ඕලෝ කිව්වා කියලා ඉතින් ඒකුත් දැන් කරබන් ඊට බලන්න. ඒකට උත්තරේ දෙවෙනි කියහණේකට තියෙන ওই ක්‍රමයේම දිගට යන්න අරින්න. එතකොට තමයි තේරෙනවා මේක ටේල් එන්ඩ් එකට යනවා. එදාට තේරෙනවා මේ ලෝකෙට මොනක් කියලා ඇති වැඩක් තියනවාද? මේ ලෝකේ ඉන්නේ අපිටත් වැඩි අනාගත කට්ටිය. එමේ සුදු පොළොන් දෙහිතත් සරණක් ගන්න. කියනවාට කිව්වට මේ ලෝකේ සද්ද දූෂණ වැඩි වීම විතරයි වෙන්නේ. ඒකට පපුව වතුර ටික ගන්න වැසමන් පපුව වල කියලා ඉන්නේ ගයි තියෙන්නේ. ඉවරයි. මොකක්ද තන්නේ? වතුර නැත්නම් තව සෙල්ටික් ගාලා. මොන කරන්නේ මිනිස්සු කියලා බුදුරණ වැසුව නැති ජීවිතයක් නෑනේ කියන්න ගියොත් කිලවරක්ම නෑ ඒ නිසා ඉස්සරහට වෙනකොට තියෙන්නේ කාගෙන ඉන්න මිසක කියන්නේ ඒක භාවනා විද්‍යාත්මක ඇතුව කරන්නේ නමුත් කියමනේ අපි ඇති කරගත්ත දුෂ්කරතා තීරයට පටන් අර ගන්නවා මේ ලෝකේ පඹ ගාලා සංවේදන මාධ්‍ය ජන මාධ්‍ය වර්ණ කරලා ඉවරයි මේකේ නිසා කතා කරන්න නැතුව ඉන්න දිගට භාවනා කරනකොට හේතුඵල ධර්ම තේරෙන්න පටන් ගන්නවා. පසුගිය ආවර්තන පරිදි ලැබෙන පරිශාලන කටයුතු කරගෙන යනවා. සක්මන් භාවනාවේදී මම දැන් මෙතන ඇසුරු කොට ඔසවනා ගෙනෙනවා පටන් ආයේ සිද්ධ වෙනවා. සැකයේ බර අපරේක්ෂණ අනුගමන අයුරු සමාන අවස්ථාවල දක්වන ධර්ම ස්වේගුණාව නිරීක්ෂණය කෙරේ. පළමු ස්ථානයේ විද්‍යාත්මක සැකයක් කොහොමද ඒක සමාන අවස්ථාවලදී බොරුණිය අත්තර කීපයකදී ආපසු කාර්යස්ථානයේ පැමිණේ. සැකයේ පසු ආනාපානයේ හොදලාන්නේ ආරම්භයේ සිට හුස්ම රැලි තාම සුවපියතිය අතර ආස්වාස තුළ අපේ අනිත් හුස්ම රැලි මේ අවස්ථාවලට මම දැන් අවශ්‍ය යන නිසා ප්‍රශ්න මම දැක් නැත. මොස්මලෙන් මුදලේ යුත් කොට පිට හැකියම එන්ජින් හැකියම තම දැනෙන බවට හදාගන්න. ඒක තමයි චුට්ටයි කියන්නේ. සාමාන්‍යතා සෙනෙහි මට දෙන්න බවක් දැනේ. දැන් ඉතා සැහැල්ලුයි. මේ අවස්ථාවේදී ඔහේ බලාසිනීමට පටන් ගන්නෙමි. ශබ්ද බාධාවක් නොවේ. සත්‍යවකට පැමිණේ. සිතුවේ ඇවිත්යි සංවර අවස්ථාවේදී සත්‍යයේදී සිතුවේ සමග ගොඩනගන්නේ. නැවත සමුපෝර කරන ස්ථානයේ සිටේ. සංවර අවස්ථාවේ සිතුවේ වේගී තහඩිය නැති කරන්නේ. සංවර අවස්ථාවේ නිමිත ගියාගේ සැකයක් එපොයි. කම්මැලි ගතියක්ද සමහර විට සිදුව දැනේ. සිතුවිලි මම මගේ කරන දැනීමට උත්සාහ ගන්නේ. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන ආකාරයේ අනුපාඩු ඇත අවවාද උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට පතනා භෝධියකින් නිවන් සුවය වේවා. ඔන්නේ වාර්තාකරණය හොඳයි. එක වාක්‍යයක තැනක තියෙනවා මම ඔහේ බලන්නවා කියලා ඒක නිකන් සාමාන්‍යයෙන් මේ පශ්චාත්තාප ප්‍රකාශයක්. ඔහේ බලන්න කියන්නේ කරගන්න දෙයක් නැතු. නමුත් ඒක ප්‍රත්‍යත් පශ්චාත්තාපේ තැනක ජයග්‍රහී අවස්ථාවක්. දේවල් සිද්ධ වුණාට මට ඉතියා බලන්න ඉන්න පුළුවන්කම. බලන්න හිටියට මොකුත් කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. එසයකට ඔහේ බලන්නේ මොකෙනෙක් ඔහේ කියන කැලේ නැත්තම් වාතාව ෂෝක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. පළවෙනි දිනය පරියන්කේදී ආස්වාස ප්‍රාස්වාස මනසේ ඇතුළත දැනෙන්නේ මම මට අනාසී ඇතුළත දැනෙන්නේ කොනසුම හා සීතල අනිවිචනය කරෙනවා. ආශ්වාසයේදී සිතරක් ප්‍රශ්වාසයේ තිබෙන සුමත් නිරීක්ෂණයට හැකි වෙනවා. ඇතැම් විට වාර පහක් හයක් ඇතැම් විට වඩා රැඳෙන්න 10ට වඩා අඩු වාර ගණනක් ඇතුළත සිතේ ඇතිවන සිතුවිල්ලක් නිසා නිරීක්ෂණය මඟ හැරියයි. සිතුවිලි කීපයකින් පසු නැවත නිරීක්ෂණය මඟ හැරී ඇති බව මතක් වී නැවත අරමුණ කරා පැමිණේ. නාසය තුළ ඇතිවන ගොරසුම් වෙනස් වීම පැහැදිලිව නිරීක්ෂණය වන්නට පටන් ගත් පසුව කැමෙන් නැති ගොස් පැහැදිලි කර නැති යම් රිද්මයන්සේ ආස්වාස් හා ප්‍රස්වාස් දැමීමට පටන් ගනී. එසේ සිදුවී ඇතැම් විට වනාට දහය පමණ වෙනත් සිතුවිලි ඇති නොවී ඒ රිද්මය පමණක් දැන්වීම පවතී. එයද යම් සිතුවිල්ලකින් හෝ ශරීරයේ වෙනත් සංයුතු වේදනයකින් සංවේදනයක් දැනීමට පටන් ගැනීමෙන් පසු නොදැනී නැවත නිරීක්ෂණය මඟහැරිය ඇති බව පැහැදිලියයි. පරියන්කය. වම් කකුලේ දණහිස අසල් වේදනාවක් නිරතුරුව පවතී. මුණයි 10කට පමණ වරක් පාළු පිළිගැනීමට අවශ්‍ය වේ. වේදනාව නිසා මොනසේදීම සමාධියයි තේරුම්ගෙන ඇත්තේ වෙන සිතුවිලි නැති අරමුණු නිරීක්ෂණය කරන අවස්ථාව. මොනසේදී සිද්ධ වෙන්නේ. වඩා නොකෙවි වැඩි වේලාවක් පරියන්කේ සිටින නොහැකිව ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන මොහොත ගත කරන ගත පෙරවි. බොහොම ගුණය. උදේ පරියන්ක භාවනාව. පළමුව විනාඩි 15ක් පමණ සිත නොසන්සුන්වයි. විඩාකාර අතීත අනාගත සිතුවිලි වරහන් ඇතුලේ එහි අදිසියම ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රේම සිතෙනි. ඉමාරකුණේ සිත රැඳී සිටි බව පටන් ගති. එසේ විනාඩි 40ක් පමණ තිබෙනවා. වැඩසටහනේ පළමු දෙක නිරීක්ෂණය. කායයේ කායයේ සිතුවිලි රහිත කරන්නේ පුළුවන්. මුදේ සක්මන් භාවනාව කකුලවල මේ වේදනාව ගල්වලින් එතරම් තෙරසුණු සැපේ වේදනාව පියවර සමග වම දක්වන වශයෙන් දැනීම මෙහි කෙරේ. නමුත් වහන්සේ කියන්නේ ඒ ඔස්සේ සිටිනේ. නම් වම දක්වන වශයෙන් වේදනාව පිළිබඳ දැනීම නිසා උපාරති. ඉවරනා සක්මණේ යෙදෙන බවද වේදනා විසරෝ සක්මණේ යෙදෙන ආරම්භයේ සිට පරිදි නමුත් විටින් විට සිතේ ඔසේ සිත ඇදී ගොස් නැවත පසක් වීමෙන් අරමුණු කරා එයි පරියන්කේදී වඩා අරමුණු ස්ථාවරයි මේක ඉදිරිපත් කරනවා තියලා තියෙන ජවනිකා පහක් හයක් අහගෙන ඉන්න කෙනා මත් වෙනවා. ඒ නිසා මේ ජවනිකා වලින් විශේෂයෙන්ම ගොඩක් තියෙනවා නම් තමන්ට විශේෂයෙන් කීිත කොටස තමන්ට තමයි තේරෙන්නේ ඒක විතරක් ඉදිරිපත් කළා වார்த்தාව කෙටි කරනවනම් එතකොට අහගෙන ඉන්න කෙනාට රුචියක් වෙනවා ඒ නිසා කියනවා වார்த்தා ඉදිරිපත් කරනකොට හොඳම පරියන්කේ තා හොඳම සක්මන කියන්නේ එහෙම නැතු උගාක් විස්තර දැම්මොත් වෙන්නේ අර හොඳ ටිකේ සාන්ද්‍රණයේ දියාරු වෙලා යනවා කෙසේ නමුත් අර මුල් කොටස ලියවිලා තිනවා මොකද්ද කම්පන වේගයක් දැනෙනවා ඒක හිතවිලි වලින් කැඩෙනවා ආනපනින් කරනවා නැත්නම් ඒක දන්නවා හිත කරනවායි කියලා මෙන්න මේ කියන මේ කම්පන චංචල ගතියක් ඒ වචෙන් නෙමෙයි දාලා තියෙන්නේ අඳුනගන්න මේකෙන් අපිට දැනගන්න පුළුවන් මැරිලා නැහැ කියලා. මේකෙන් අපිට දැනගන්න පුළුවන් නිින්ද ගිහිල්ලා නැහැ කියලා. මේකෙන් අපිට දැනගන්න පුළුවන් සතිය තියෙනවායි කියලා. ඒ නිසා කොයි වෙලාවක හෝ ඒ චිත්‍රය අඳින canvas එක වගේ මම නැති මැරිලා නැති බවට නිින්ද කියලා නැති බවට සත්‍යමත් ඉන්න බවට දැනගන්න හැම වෙලාවෙම යන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තමයි අඩියම තියෙන්නේ. ඒක උඩ තමයි රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගාධ රස පහස හිතන ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ඒකේ න්‍යායක් තියෙනවා. ශබ්ද ඇහෙද්දිත් අර අඩියම තියෙන සංඥාව තියෙනවා. වේදනා විදිද්දි ගන්ධ රස පහස විදිද්දි අඩිය තියෙනවා. මේ ගන්ධ රස පහස නොබලර අඩිය තියෙන සංඥා විතරක් බලන්න හිටියොත් එයා දුකෙන් නිදහස් එහෙම නැත්නම් අපි චිත්‍රය අතර තියෙන කැන්වස් එක උඩනේ චිත්‍රය අඳින්නේ චිත්‍රය හරහා කැන්වස් එක බලපු දවසේ චිත්‍ර වටනාකම නැති වෙනවා චිත්‍රෙට තියෙන තණ්හාව නැති වෙනවා ඒ නිසා මේ කවුරු මොන જાති නටන්න හැදුවත් තමන්ගේ ජීවත් වෙන බව මැරෙලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව නැතිකරන්න මොනම දුකකටවත් බෑ. ඒ නිසා ඒව ගැන කතා කරලා පැත්තක තියලා මේ අඳුනගන්න මේ අඩියම ලැබෙන මේ දේ දිග පුරාවටම දවස පුරාවටම නඩත්තු කරගෙන යන්න පුළුවන් නම් එයා මේ විසම ලෝකේ සමහිත පවත්තන කෙනෙක් වෙනවා. කක්ක තිබුණාට ගා ගන්නෑ. ඉන්නේ නිතරම මැරෙලා නැතිව දැනගන්න එක විතරයි. ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිල්ල නැහැ. ඒක පළවෙනි වතාවට වෙන් කළ හඳුන ගැනීම භාවනාදී සිද්ධ වෙනවා. හිත උනාට පස්සේ බලන්න ඒක නැති වෙලාවක් තියෙනවා. මේ ලෝකේ තියෙන මොන අපිට ලෝකෙ ගිනිගත්ත බැලුණයි කිය. ඒ මම ඉන්න බව දැන ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මම මේ මතු කරලා ගත්තේ නමුත් මේ ලියන ක්‍රමේ සංවිධානය කරන්න ලියලා Tamanට හොඳටම හොඳයි කියලා හිතන පරියන්කයක් සහ සක්මනක කියන හිත වැඩක් දැම්මොත් උගක් වෙලාට උසාවියේ නඩුව කල්යන්න ඉඳ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූලික කර්මස්ථානය ආනාපානයි. ආනාපානයේ සෝමී දිවිගොස් නිශ්චලතාවයේ පරිදි මේ සමහර විට ඉක්මනින් වන අතර සෑමවිටම පාරමී විනාඩි තුනක කාලයක් තුළදී මේ தත්ත්වයටපත් වේ. නිශ්චලතාවයේ රෝධ පැතිකඩ මාස කිහිපයක් අධ්‍යයනය කර ඇත්තේ. වේදනාවන්ගේ නැතිවීම නැතිවීම දක්වන වේදනාව හරහා ගිය අත්දැකීම් කිහිපයක් ඇත. දැන් පරියන්කේදී සමස්තය ලෙස මොනිටරින්ග් කිරීමට කිරීමට දක්වන දක්වා සමස්තය ලෙස මොනිටරින්ග් කිරීම දක්වා ප්‍රකාශනය වී ඇත. මුදලින් සිටින ගිහියෝගේ දැනීම වේදනා ශබ්ද නිශ්චිතතාවය සියලු සමස්තයක් ලෙස දක්වන ආනාපානයේ සෝමක ස්ථානයේ දක්නක් ලෙස තබා ගැනීම. එය ඒ අන්දරින්මට වඩා සැහැල්ලුය. ආලෝකවත්ය. වඩා නොමිදිය විඩාව අඩු ප්‍රදේශයක් ලෙස දැනේ. සෑම සත්‍ය නම් ප්‍රදේශයේ රඳවා ගැනීමට නිරායාසයෙන් නැතෙන්නේ. නැත්නම් දීමේ ලක්ෂණ සක්මනේ විද හඳුනාගත්තේ. සක්මන නිරායාස සර්වඥාන් වහන්සේගේ ධම්මචක්කපවත්තන සූත්‍රේ පටන් ගන්නකොටම සඳහන් කළ තිනවා ද්වේමේ භික්කවේ අන්තා තබ්බචිතේන නසේවිතබ්බා. මහණෙනි මේ පැවිද්ද විසින් අතහල යුතු අන්ත දෙකක් තියෙනවා. ආශාව වැඩි අන්තේ සහ තරහ වැඩි අන්තේ. ඔය අඳුර ගන්න ලකුණ කියන්නේ ඔය දෙක මැද. අපේ හිත ওই ලකුණට කම්මැලි කියනවා, නීරසයි කියනවා, එපා වෙලයි කියලා කියනවා, බයයි කියනවා, අසරණයි කියනවා. ඒ වෙනුවට දෙපැත්තේ තියෙන රාග අරමුණ සහ ද්වේෂ අරමුණත් එක්ක කතන්දරේ ගොතනවා. ඔය තුනම හැම වෙලාවෙම හිතේ තියෙනවා. මේ දෙපැත්ත අතහැරලා මේ මැද එක දකින්න කලාව ඉගෙන ගත්තට පස්සේ දෙකත් නැතිකම නිසා නෙවෙයි නොදකින්නේ නොබලන හින්දා. තමයි බලන්නේ අර මැදහත් මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියන තියෙන සංඥාව සෙකන්ඩ් නේචර් එක කරගත්තොත් අපි ස්වභාවය කරගත්තොත් දෙපැත්තේ ගොඩාක් නලින දේවල් හැම වෙලාවෙම තියෙනවා. ඒකට ගියොත් ආයක ඉවරයි. ගන්න බෑ. එසයි ඔක එකක්වත් ගණන් ගන්න නැතුව අර මධ්‍යම ප්‍රතිපදාව ගත්තොත් මේක නිසා මේක කියන්නේ මේ කියනකොට වර්ධවල තේරුම් ගන්න තියෙනවා. උපතින්ම නිවන් දැකලා තියෙන්නේ. නමුත් අපි මේ අන්ත දෙකේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට මැදට එන්න වෙලාවක්. හැබැයි මැද නැතිනම නැත්තේ නෑ. මැද දැනගෙන මැද හිටියොත් ඒ අන්ත දෙක අපිට කරන කෙනෙහිලි නතර වෙනවා. ඒ නිසා කියන ජීවිතේ මල් මෙහෙන් පල් මේ අග දෙපැත්තේ තියෙන දේවල් අල්ලන්න මැරීගෙන පෙට්‍රල් පුච්චගෙන ටෙන්ෂන් කරගෙන කතන්දර ගොතාගෙන නැටුවට අර නිවන මැදට වෙලා බලනවා අනේ මෙහෙම තමනියෝ මේමත් තකතිරෝ මේ දෙපැත්තේ අල්ලගෙන ටෙන්ෂන් කියලා මැරෙන්න ගෑ ගන්නවා. අර මැද තියෙන මධ්‍යම තැනට ඇවිල්ලා බැලුවනම් ඒ නිතරක දෙයක් තියෙනවා. ඒ වුණාට ඒක තියෙද්දි මේක බලන්න නැතුව ඉන්න එක නිකන් මානවයිසි වාසිකම් කඩ කෙරුවා වගේ අපට හිතෙනවා. ඒක බලන්න ඕනේ කක්කා. බෑනේ ඒව අතහැරලා පුළුවන්ද කියලා බලනවා. ඉතින් මේ මැද තියෙන එකට වෙලාවක් නැහැ. ඒ නිසා මැද උපේපදයක් නෙවෙයි මේක. භවනා උපදෙයක් නෙවෙයි කොටින්ම කවදාවත් නැහැ. ඒක බර්ත් රයිට් එකක්. බලන හැටියක් අපේ දෙමාපියෝ කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ. කිසිම විශේෂ කාමරයක පන්ති කාමරයක උගන්වන්නේ නැහැ. සර්වඥාන්සේ කියනවා ද්වේ මේ භික්ඛවේ අන්තම් අපජිතේන නසේවිතබ්බා. අන්ත තිබුණට සේවනය කරන්න එපා. සේවනය කරපුවාට විතරයි කරදර. අන්ත දෙක නැති වෙලාවක් එන අපේ චරණ නිවන් දැක්කම ඒ දෙක නැතිලා යයි කියලා. නෑ ඒ දෙක නැති වෙන්නේ ඒ දෙක තියෙනවා ගාලල්ල දැක්කට නොදැක්කා තේිනවා ඇහුනට නැහුනා වගේ ඉන්නවා දැන්නට නොදන්නා වගේ නේතුල් කියනවා නිකන් මේ ජීවිතේ රස විඳින්නේ නැති බීරියලියට වේනා ගායනා කරා වගේ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඉන්නවා කියලා චෝදනා කරනවා චෝදනා හොත කරලා බලපල්ලා කරලා බලුවොත් දිනුම් ඒ නිසා මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසෙයි. බහුවචනෙන් ගන්න එපා. ඒක හරිම කරදරයි ඒක වචනෙන් ගන්න. තුනම කොයි වෙලාවෙත් තියෙනවා අන්ත දෙක අතරලා මැද තෝරන්න. ඒකට අන්ත දෙක නිකම්ම නිෂ්ප්‍රභ වෙනවා. එන්න සම්මත බවරව. සක්මන් භාවනාවේදී මම මම දක්ෂ යන්නේ මෙන්න ඉතින් සක්මන් කෙරේ. පාදයේ පොළේ පොළොසඳ ස්පර්ශ වන ආකාරය පිළිබඳව අරගන්නවා කියන්නේ. ඒක යටපතුලේ තිබෙන අසමතල භාවය ගැනීම. එමන්නම් මොලේ මං පාදයේ දකුණු පාදයේ වඩා පාදලා තියෙන ඉස්සරහ බවද දකුණු පාදයේ බොහෝ සැහැල්ලුවෙන් චලනය වෙන බවද අත්විඳිනි. සක්මන් දිගටම කරගෙන යන විට හිමතක් වෙනගේ හැදී ඉබේම චලනය වන්නා කියනවා. මම පුතපසින් කෙනෙකුට අයින් කරගෙන යන්නා කියනවා. මනෝමය සුපුරිය නිසා සුපුරිසිරියද වැඩි වෙලාවක් මූල කර්මස්ථානයේ කොලසිත පුරුවා ගැනීමට හැකිය. අනේක භාවනාව මනසෙන් මෙතනේ තම්පත් වී උදලේ පිටීම හැකියම අවධානයට ලක් කෙරෙමි. ඉතිරියන කැමරට පිටීම හා හැකියම නොදැනී ගිය අතර හුස්ම ගන්නවා යන්නේ කෙරෙහි මානසික කාර්යය පැවැත්වෙමි. සල්පේතාවකින් එක්වම ගැස්මක් ඇතුව අතර නැවතත් පිටීම හැකියම මතුවේ. මේ සතුරු ප්‍රායක්ෂි දෙවියෝ භාවනාවේ අවසන් කාලයේ පරිපූර්ණවන කෙනෙකුගේ සිත ප්‍රාර්ථනාට වරණ සුබෝසා සිත පුදුතරියයි නැවත ආරම්භ කෙරෙනවා අවසන් විනාඩි කිහිපයකදී දකුණු පාදයේ දැඩි වේදනාවක් ඇතිවිය. ඒ වේදනාව පොළොව පොළොව නැතිව මිනිකාට වරණ වේදනාව වේදනාවයි කෙනෙකුට වේදනාව දැනෙන විට ඉරියව්ව මාරු කිරීම සිදුවන මේ ජීවිතයේ ඉහළවමාරු නොකර භාවනාව දිගටම කරගෙන යන්න අධිෂ්ඨාන කරගන්නේ. සත්‍යමතින් භාවනා කාලයේ අවසන් වේ. නමුසාමී මහන්සෝ මගේ භාවනා කටයුතු දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පෙරවන් සරණයි. මේකේ විස්තරය තියෙන ඉස්සලා දක්වන පිළිබඳව මුලින්ම සක්මන් කිරීමක් කිරීමක් තියෙනවා කරන්නෙක් ඉන්නවා නැත්නම් සක්මන හරියනවා නම් කරන්නේ නැතුව කෙරෙන දෙයක් වඩපත් වෙනවා. ඒකට අපි කියනවා අනායාසයෙන් සක්මනේ ඉන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ අපි පිටිපස්සින්ලා කවුරුන් තල්ලු කරනවා වගේ යන්න පටන් ගන්නවා. ඒතර තමයි ඇත්තටම සක්මන පටන් ගන්න. එතින් දිනකන් සක්මන සූදානම් වීමක් වෙනවා. එතකොට පුරුදු වෙනවා සක්මන පුරුදු වෙනවා වේගය තේරුම් ගන්නවා මේ යන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ මම යන්නේ නැති වුණාට සක්මන යනවා කියලා. කරන්නේ අවශ්‍ය නැහැ මෙහෙවන්නේ අවශ්‍ය නැහැ මම එක්කෝන්නේ තණ්හාවක් නැහැ මාන්නයක් නැතුව යන්න පටන් ගන්නවා එතන තමයි රිලැක්සේෂන් එක පටන් ගන්න. ඉතින් ඒක ආනාපානෙදී නැත්නම් පිම්බීම හැකිලිමේදී අනායාසයෙන් පිම්බීම හැකිලිම සිදු වෙනවා මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ අනායාසයෙන් හිතිලෝකයක් ඇවිල්ලා යනවා අනායාසයෙන් වේදනාවක් ඇවිල්ලා යනවා අනායාසයෙන් සද්දෝගයක් ඇවිල්ලා යනවා ඌවට මේ ගැට පටලවා ගන්න යන්න එපා. ඌවා කියන්නේ මේ අනා ගන්න එපා. ඒස කොයි වෙලාවකට තමයි තේරෙනවා නම් මේ ලෝකේ කටයුතු ටික යනවා මම මේවට විනිශ්චය කරන්න යන්නත් එපා තීන්දුව කරන්න යන්නත් එපා මේක දිහා බලන්න හිටියොත් මේ සිද්ධ වෙන කිසිම දෙයකින් අකුසල් නැහැ. ලෝකයේ Tamanට සිද්ධ වෙන කිසිම දෙයක අකුසල් නැහැ. ඒක විනිශ්චය කරන්න කියලා තමයි ආ කියන්නේ ඔඩොක්කේ දාගන්නේ. ඉතින් බලන්න විනිශ්චය කිරීමකින් තොරව සක්මන වගේම පරියන්ඛයත් වැඩ යනවා වැඩ නතර වෙන්නේ නැහැ. මේක දිහා බලාන ඉඳිල්ල විනිශ්චය කරනතෝ බලාන හිටියොත් මේ වැඩවල ක්‍රියාකාරකම් ඉබේම නතර වෙන්න පටන් ගන්නවා. ඒක මහා අමතර දෙයක් හිතා ගන්න බැරි උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් නේ සිතාත තාපසතුමා ගීගේ ආතරින්ට ඉස්සර දවසේ රාත්‍රියේ නාටිකාංගන වෙලා නටන්න පටන් ගත්තා. එතකොට මෙයාගේ හිත හොඳටම කලකිරලා තිබුණේ අද වැඩේ දෙන්නම් කියලා හිතාගෙන ඉන්න දවස. දැන් මේ අම්මන්ඩිලාල මොකනට නටන්න පටන් අරගත්තට පස්සේ මනසකට පිටි පැත්තට හැරුණා. දැන් එකම ප්‍රේක්ෂකයා හිටියේ ඒ ප්‍රේක්ෂකයා නැත්තම් නටන්න පුළුවන්ද කියලා බලන්න. නටුම් අමාරයි. ඊට පස්සේ කෙලවක් කරගෙන කක්ක පැත්තේ ඊය දාගෙන වැටෙනකොට හැරලා බලනකොට ඔන්න නාඩගම දැනෙන්න තියෙන්නේ. ඊට උඩින් තමයි දුෂ්කරක්‍රිය කරන්නේ. ඒ හේතුව මොකද බැලුවා නම් මේ නාටි කංගනාව නිසා තවත් රාහුල කුමාරයෙක් උපදින්න ඉඩ තිබේ. රාහුල නැත්තම් රාහුලද සකන් ඉන්න ඉඩ තිබුණා. දැන් මොකද බලන්න කෙනෙක් නැති වෙනකොට නාටකෙ ඉබේම උඩම් බහිනවා. අපි මේ ලෝකෙ මේ නාට මේ නාටකම් නටන්නේ අපි බලන නිසා. මේ ලෝකෙ මෙච්චර කැත වෙලා තියෙන්නේ අපි කැතට ආස නිසා. මේ ගණන් ගන්න තේටුත් ඔය කැත හේම නැතරලා යන. ඒ නිසා කැත කරන මිනිහා වගේම බලන මිනිහා 50ක් වගේ කියන්න ඕනේ. ඒ කැත ලෝකේ පවතිනවාද. ඒ නිසා ඔක් ගණන් ගන්න තුින්ද එතකොට පිළියම් කරන්න ඕනේ. ඔබ එහෙම බහලා යනවා. මම ඊට පස්සේ බලනවා බලපොලේ වගේ තොල්චේ නටලා ඉවරෙච්චාම මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක අපි දන්නේ. අපි මේ ලකේ දකින්නොත් ඉතින් අපි අහිංසකයි කියලා අපිට ගගා අපිත් බලබලා ඉන්නවා. ඒ නටන මිනිහට වැඩි අකුසල් සිද්ධ වෙන්නේ බලන කාට. ඒක නිසා ඒ එතන යන දේ තමන්ගේ account එකට දාගන්න එපා. ඒ මොන අකුසල් රකාශියක් තිබ්බත් ඒක තමන්ගේ account එකට දාගන්න තුො බලන්නේ එකට අපි කියනවා ගැලවිඥාව. විපස්සනාව නිසා ඕන කෙනෙක් ඕන දෙයක් නටපුදී තමන්ගේ හිත දෝෂය කරගන්න එපා. එතකොට මේවා නතර කරනවා නතර වෙනවා. ඒ නිසා කියනවා කවුරු හරි චිත්තක්ෂණයක් හෝ සතිය වඩනකොට නම් ප්‍රතිපත්තහනේ වඩනවා නම් විපස්සනා වඩනවා නම් මේ ලෝක සාන්තියටපත් වෙනවා. මේ ලෝකේ තියෙන හැම දුෂ්‍ය දෝෂණයක්ම නතර වෙනවා. ඒ වෙනුවට අපි එළියට බලලා දෝෂණ නතර කරන්න නතර පටන් ගත්තොත් වෙන තව වැඩි වෙනවා. ඒ නිසා be mindful and mind your own business. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුගම සතුනේක වෙනදාට වඩා මට දැනුනේ මගේ පාදයේ පදබව සහ ගඩොල් පොළවේ පදබව සමග ස්පර්ශ වන බවේ. පාදයේ පද ස්වභාවය යටපත් වූ වෙනස සහ ධනුස් ඇටහා ශරීරයේ පහළ කොටසේ සියලු ඇටකොටස් සමග සම්බන්ධ වන බව වැටහිණ. එවිට මගේ ශරීරයේ පදබව, පතුරු බව, පා ගමන් කරන ස්ථානයේ පදබවට සමාන බවද මේ දෙපැත්තේම ඇත්තේ එකවම ධාතු ස්වභාවයක් බවද වැටහිනා. මේට වැටුනේ මගේ පටු කොටස් ටික මේ පොළොවට ප්‍රතිපෝෂණයක ඒ සියල්ලම එක සමාන දෙමින් ඇතුළත ආපිට ක්‍රියාදයක් නැති බව මගේ කියා මා අල්ලා ගැනීම මෝරකමක් වගේ. මිනිස් මගේ මා කියා මා හිතින් අල්ලා ගන්න ගෙදරවල අඩේ ඇත්තේ පටු කොටස් ටිකක් හා තවත් ධාතු කොටස් ටිකක් පමණක් නෑනේ මට හැමෝම ඒ සමගමකට මා විශ්වාසයක් දෙමි මා සක්මන අවසන් කර නැවතම යෙමි මේ වාර්තා කිරීම වැදගත් ඔබ වහන්සේ පිළිවන් සරණයි ඒ ටිකේ බලන්න පුළුවන් අපි සීතල පොලොක් ඇවිදිනකොට රස්නේ පොලොක් ඇවිදිනකොට කඩොල් පොලොක් ඇවිදිනකොට ඒ පොළවේ ටෙක්ස්චර් එක එහෙම නැත්නම් ඒ ආකාරය අපේ කකුලට වැටෙනවනේ වැටෙනකොට පේනවා ස්පර්ශයක් සිද්ධ වෙන්න ප්‍රතිවිරුද්ධ දෙකක් ගැටෙන්න ඕන. සමාන දෙකක් එකට ගැටීම ස්පර්ශය කියලා ගණන් ගන්න නැහැ. අඳුරන්න බෑ. ඒ නිසා Tamanට සීතල දැනෙනවා නම් පොළොව සීතලයි කියලා දැනෙනවා නම් Tamanට උෂ්ණක් තියෙනවා. පොළොව සුහුදුයි කියලා දැනෙනවා කකුලේ ගොරෝසු ගතිය තියෙනවා. පොළොව ගොරෝසු නම් කකුල සිනිදුයි. ඒකෝට අපි මේ දෙකෙන් සාමාන්‍ය පැත්තෙන් දකින්නේ එකයි. එක ස්පර්ශය දකින්න දෙකම දැනගත්තොත් අපිට එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එන්න පටන් ගන්නවා. ලෝකයේ මේ ගැටුම හරහා තමන්ගේ මේ ස්නායු පද්ධතියෙන් දැනන කොටස නෙමෙයි ලෝකයට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. මොකද ස්පර්ශයට පළු දෙකක් තියෙනවානේ. අපි මගේ කොටස කියලා කතන්දරේ හැදුවට අනිත් කොටසත් අත්දක ගන්න පුළුවන් තත්යකට එනවා ධාතු ස්වරූපෙන් බලනවා. එනිසා කොතනකෝ ස්පර්ශයක් තියෙනවා නම් ඒක නිවන් මාර්ගයක්. ස්පර්ශයමයි අපායগামী වෙන්නේ. ස්පර්ශයමයි දෙකට යන නිසා ස්පර්ශයක් කියන හැම වෙලාවෙම සත්‍යමත් වෙලා බලුවොත් දෙකක යටමක් වෙනවා. අපි එකක් අජ්ජත් කියලා ගන්නවා එකක් බාහිර කියලා ගන්නවා. එහෙම නැතු මේ දෙකේ දෙකම වගේ දෙකටම සමානව දාලා බලුවොත් කකුලට වදින දේ මොකක්ද කියන එක ඒ දේ තියෙන ස්වභාවික ලක්ෂණ ඒ දේ තියෙන සටහන් ආකාරය වැටුම හරහා දැනගන්න පුළුවන්. ඒ නිසා සමහරු ඇතුළට ගන්නවා සමහරු පිටුට යනවා. මේ දෙකම සම්මස්සන ඥානෙදී එහෙම නැත්නම් අනුපස්සනාවේදී සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතමක් කෙරුවට මට මගේ මගේ වට කියනවා මේ ඔපේ කියලා ඇහි ඔපේ කණේ ඔපේ නැත්නම් ප්‍රසාද රූප වලට වැටෙන දේ පිළිබඳවත් අවබෝධය ගන්න පුළුවන් දෙක දිහා සමබරව බැලුවොත් නිසා ඇතුළට මේ එකක් ගන්න මේක ලියලා තියෙනවා. බාහිරට යන ක්‍රමිකුත් තියෙනවා. ඒක බෝ කරන්න බෑ. සමාජ විදක තේරෙන්න පටන් අර ගන්නවා. ගැටීමට හේතු වෙන මගේ කොටස නිසා මට අනිත් කොටසත් මෙහෙම වෙන්න ඇති කියලා. එහෙම තමයි අපි මේ සයිකොලොජි හඳුනාගන්නේ. තව කෙනෙක් එක්ක අපි කතා කරනකොට මට දැනෙන දේ හා සමානව එයාට දැනෙන දෙයක් තියෙනවා. මට දැනෙන දෙයට මම ඕනට වැඩිය බැඳුනොත් මට එයාට දැනෙන දේ තේරුම් ගන්න බෑ. අපි මේක දෙන්නේගේ හමුවක් කියලා බැලුවොත් හමුවීම හරහා මේ පුද්ගලගේ මානසිකත්වය මොකද්ද කියලා තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. මධ්‍යස්ථව බලන්න ඕනේ. නාම ධර්මලක් තියෙනවා රූප ධර්මලක් තියෙනවා. ඉතින් මේවා ඒ නිසා මේකම නෙවෙයි ක්‍රමයේ මේිට වෙනස් අවබෝධ වෙන්න පොඩි ක්‍රම තියෙනවා කියන එක විතරයි කියන්නේ. එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ සක්මන උදෑසන අවධානය සැණින් කරන සක්මනේදී පාද ස්පර්ශයේ පිළිබඳ අවධානය මෙතනදී සිතුනේ පොදහා ඉන්නේ වගේ සුලම් වැක්වීම අපට තුබද මොන සක්මන කුල වේලාවෙම පාදවල පොළොව ස්පර්ශයේ තෙමි අරෝග්‍ය පිළිබඳව තියෙන. තවද පපුව දිනනවා පහන යන ආකාරයෙන් හුස්ම රැකෙන ආකාරයෙන් වලින් යන්නේ. මේක අමතරව සුවිශේෂී කාරණාවක් නම් මගේ මනසේ അത്ര ഔഷധ yang sanguinava coletiva. Nenhum imediato apostava puas mim, ini eu provoquei anestesia. Recordando que para a mídia, Sakti Namasa itu sebagai ini negeri, dengan ibarat Palestina. Maka sepanjang hidup yang tersebut, mereka berita Palestina. Bahwa di yang turun mereka berita yang ini අවසානයේ ඇත්තට හිතෙනවා මේක ලබා ගන්න කියලා නමුත් ඒක ආපු අවස්ථාවේ ප්‍රයෝජන ගන්න මිසක් අපිට ඕන වෙලාවට ඒක ඉන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් ඉන්නේ ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරන එක විතරයි. බලාපේක්ෂාව හැම වෙලාවෙම මන් දෝත්සහයි කරන සුළුයි. ඒ නිසා කලියුත් කරන්න ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. එතකොට මේක වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ මුලින් සක්මණ ගැන කතා කරනකොට පාදේ පොළවේ ස්පර්ශයේ කඩිගල කඩලා ගියා හිතවිලි ආවා උලන් වැදුනා කියලා කිව්වට අපි පාද ස්පර්ශය නිමේ තේමාව කරගන්නේ සතිය නම් පාද ස්පර්ශය හරහා සතිය පිටන්න පුළුවන් උලන් වැදීම හරහා සතිය පිටන්න පුළුවන් හිතවිලි දැනගැනීම හරහා සතිය පිටන්න පුළුවන් එතකොට තමයි අල්ලාහට විශ්වාස කරන්න පුළුවන් වෙනවා සතිය කිසිම බාධාවක් වෙලා නැහැ සතියට ගොදුරු වෙච්ච අරමුණ වල වෙනස් වීමක් වෙලා තියෙනවා ඉතින් මේ අරමුණ එකක්ම දිය යුතුයි කියන මතයේ හිටියොත් භවනා කරනවා කියලා කියනවා. මත අරමුණ මාරුණාට සතිය දිගට පවතිනවා කියන පැත්තට දාලා බැලුවොත් වම් කකුල තිබුණ සතිය දකුණු කකුලට යනකොට මාරු වෙලානේ කොහොමඩක් අර දකුණු කකුල දිහාට වම් කකුලට යනකොට මාරු වෙලානේ කොහොමඩක් අර සීතල දැනුණාට මාරු අරමුණ මාරුණාට සතිය තියෙනවනේ පිටිලි වලට ගියා ඒ බව දන්නවනම් සතිය තියෙනවනේ කියලා තේමාවට සතිය ගත්තොත් අපිට තේරෙයි අපි හිතනට වඩා සතිමත් කියලා. ජයජානනාච දෙන සහතිකයක් අපි 100%ක්ම සත්‍යමත් කියනවා. සබ්බේ ධම්මා සතාධිපතිය සබ්බේ ධම්මා. හැම වෙලාවෙම සතිය තියෙනවා. අපි ඒකට තැන දෙන්නේ නැති එක විතරයි නැත්නම් සමාදම් වෙන්නේ නැති එක විතරයි දෝෂේ. ඕනම වෙලාවක සතිය තියෙනවා. බලන්න උත්සාහ කරලා සත්‍යමත් නොවේ ඉන්න වෙලාවක උත්සාහ කරන්න බෑ. අනේ ඩාට තේරෙයි. ඵලයන් කිව්වොත් යන්නේම නැහැ. මොනවා හරි දෙයක් කරලා වෙලා කියන්නේ මම මේකට සතුටුමත් නොවි ඉන්නම් කියලා උත්සාහ කරන බලන්න. ඒසා සතිය කියන එකට සුපර් මාකට් ගිහලා ගන්න දෙයක් නැහැ. ඒක දීලා තියෙන පැකට් එකේ. ඒත් ඒක තියෙදි මේ අනික් කක්ක අත ගන්නවට තමයි සංසාරේක දුක් දෙන්නේ. සතිය මුල් කරගෙන ඕනේ කක්කක් අත ගන්න. එතකොට යනවා ඉදිරියට. ඒක නිසා මුදුන්පත් වෙච්ච වෙලාවෙදි තමයි සත්‍යමත් කියලා කියන්නේ අනික් වෙලාවේ සතිය නැතුව නෙවෙයි. සතිය තියෙනවා එයා ප්‍රධාන නළුවා නෙවෙයි වෙන නළුවෙක් ඉදිරියට ඇවිල්ලා. ලබසාංශ බණට කියනවා අපේ හිතේ ඒකාග්‍රතාවය හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. ඒක මගේ හිතේ ඇල්කලමිලා රාග වෙලා ද්වේෂ වෙලා මෝහ වෙලා කිව්වට ඒකාග්‍රතාවයේ අවචාවට ලක් වෙලා පිටිපස්සේ තියෙනවා. අපි රාග ද්වේෂ ඔක්කොම තියදී ඒකාග්‍රතාවයේ බැලුවොත් මිනිහ ඉස්සරහට යනවා. අපි හරියට බීම් එක ඇල්ලුවොත් සර්ච් ලයිට් එක ඇල්ලුවොත් ඒකාග්‍රතාවයට හැම චිත්තක්ෂණයකම තියෙනවා. සතිය හැම චිත්තක්ෂණයකම තියෙනවා. ඒ නිසා කියන්න මාරයට කතා කරලා පුළුවන් නම් මාව සතිමත් නැති නැති කරපන්. නැත්නම් රාගෙට කතා කරලා ගන්න පුළුවන් නම් මාව රාගෙ බයිබල පුළුවන් නම් සතිය නැති කරපන් කියලා. රාගය ආවත් රාගය ආපුව දැනගන්න පුළුවන්. එනිසා මේ භාෂාව හදාගන්න හදාගෙන සතියට ආධාර වෙන විදිහට ලියන්න පටන් අරගත්තොත් අපිට හරි සතුටු වෙන්න නැත්නම් ප්‍රගමණයකට යන්න කරුණු තියෙනවා. අපි හිත බලන්නේ හැම වෙලාවෙම අර නැස්චාර්ත පැත්තකින්. බලන්නේ කොහොමද? එන්නේ මේ හරි පැත්ත බලනවා නම් සුබ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි කියලා සර්වචන්සි සඳහන් කරන ජීවිතේ සුබ පැත්ත විතරක් බලන්නේ කියනවා. ඒ තමයි චේතෝ විමුක්තිය කියන්නේ නිවන් දකින්නකම් එච්චර විතරක් කරන්න. වැරදි මොකක්වත් කතා කරන්නත් එපා, බලන්නත් එපා. කවුරු මොනවා කිව්වත් එයාට කියන්න ඔබට ඕන නම් බොයිල කරන කහපන්. මට වැඩක් තියෙනවා. ඒක දෙන්නේ වැරදි නැතිවම නෙමෙයි තියෙන්නේ. අපි සමාදම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සත්‍ය සමාදම් වීම පුරුදු කරගන්න. ඒ විතරක් නෙවෙයි පුළුවන් නම් තව එක්කෙනු දෙන්නු කුඩුම්ලක් දීලා දාන්න ඕක හොඳ සූස්තියක් ඕක. හරි එක්කෙනු දෙනකොට දෙන්නට පස්සේ තමයි ජොඩියක් තියෙන්නේ. අපිට විතරක් කොරිය හදුනට වැඩක් නැහැ නේ. ඔක්කොටම කොරිය හදුනම සොරි කියන්න දෙයක් නැහැ නේ. ඒ වගේ මේ සතිය කොට පුරුදු කරලා තව එක්කෙනෙකුට දීලා බලන්න දීපු කාපු එක උඩු කුරුණ්‍යා. මොකද සතිය නැත්තනක් නැහැ. මේ නිසා සතිය වැත්තෙන් බලලා ලියන්නේ ඒතකොට විතරත් වැඩිය මේ පොසිටිව් එහෙම නැත්නම් හරි ධෛර්යමත් රචනයක් ලියන්න පුළුවන් වෙයි ලෝක සාහිත්‍යයේ හිතන දේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුදේ කායේ සක්මන් භාවනාව ඇතුළු දෙවියන් පටන් ගත්තේ. පාද ප්‍රබෝධය ලැබෙන නිසා අවධානය යොමු කෙරේ. සිතේ පරලෝක ඒවන් ගොඩනගත්තේ. මෙතනින් කොහොමද? ඥාන ප්‍රකාර ප්‍රබෝධය නිසා අවධානය යොමු කෙරේ. පාද ප්‍රබෝධය ප්‍රබලව දැසද ඉස්සම දැසද බලා සිටින විට අකුරු දැනෙන්නේ දැනෙන්නේ නැහැ කියලා වෙනවා. සමාධියට කුකුලේ ඡන්දයට ගැනීම. මේ සියලු දසවක් දස අවධානය යොමු කිරීම. මම වේලාවකින් සක්මණේ වේගය අනුගමනය ඓතිහාසික වැඩමුළුවක අපිට මේ වගේ තැනකට පොට පෑදුනාට පස්සේ අපිට ඒක නැවත නැවත කර බැලීමට ඉදිරි කාලයක් ඉතුරු වෙනවනේ පරිසරයේ තියෙනවනේ පිරිසේ ඉන්නවනේ ඒක කරන්න හම්බෙනකොට හිතෙනවා අපි පෙරපින් කළා තියෙනවා කියලා. ඒ නැත්නම් මේ කරන්න වෙලාව හම්බ වෙනවා හරියනවා කරගන්න බෑ. වෙලාවක් නැහැ තැනක් නැහැ ඉඳ නැහැ. ඒකට බේනවා මන්ද කලුව පින්නකලේ කලින් පින් කරලා තියෙන්න ඕන ඔකට. ඒක තමයි මම ඔබට ගම නැල්ලා කිව්වේ පුළුවන් නම් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් දාන්න. දැම්මොත් තේරෙයි. ඒ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න බැරි නම් ඉතින් සෝරි තමයි කියන්න වෙන්නේ. ඒ නිසා උත්තරේ මෙච්චරයි. ඔබ නැවත නැවත කරනකොට ඔබේ CPA ඥාණය දැන් දිනුනේට පටන් අර ගන්නවා. ඒ නිසා නිචපත භාවනා තමයි ඔබට දෙන්න තියෙන කෙටි උත්තරේ. එමන් සර්නේ අවසන් සර්නේ අද උදෑසන සක්මන් භාවනාවේ මේ වහන්සේ නාමෝ පරිපාලේ තනුරතිය සිසිලස අත්කරගෙන එසේම දක්වන අපේ ධර්මයේ සතුරු වේදනාවක් මතු අතර එවිට වම් පාදයේ සෑම රෝපිතේ පුරේ එවිට ඒ පාදයේ එසේම මම පාදයේ මම පාදයේ දෙස සිටිනු කරන විට සිතුනි ඒ අනාගතයේ සැසොන් කිරීමේ උත්සාහයක් ගෙන බව දැනගත් ප්‍රහාණ මම මෙතන යන අවස්ථාවලපත් වෙනවා උදෑසන 8ට පටන් ගන්න සක්මන් භාවනාව කරගෙන යාමේදී පාදයේ තදවීම පෙරපීමට සිදුවන කෙරේ. එවලු කාර්යසේ යකුණු කරන අතර කලන්තමේ දුර ඇතිනේ නිසා උපරිණාමක භාවනාව නැතේ. පිටත කාලවලට යන්නේ හැමෝටම මම කියන්නේ දාගන්න උත්සාහ කෙරේ. ෆස්ට් එඩ් පිටිය තියෙන දන්නවනේ. ෆස්ට් එඩ් පිටිය. ඔතනදී අන්න ආරේ ක්ලාන්ත ගතියක් යනවා නිකන් තේ එකක් බොන්න නැත්නම් ප්‍රෙස්ටි පිටියට යනවා ගාලල්ල ඒක දෙන්නේ මැරලා වෙනනම් අපිට ඉච්චර ගන්න නෑ මේ තියෙන ක්‍රමයේ හැටියට අපි අවදාන අවසාන කටයුතු කරනවා ඈ අන්න ලාස් විල් එක මැරෙන්න ගුණ වෙන්න තියන්නේ කොහොම හරි අවසාන කටයුතු කරනවා වෙන සරත්තරසේ ප්‍රශ්න 13ක් තියෙනවා. ඒ අරගෙන තවත් භාවනාවට පිළිම සම්බන්ධ නැතුව වැරදි ප්‍රශ්න හතරක් තියෙනවා. මම ආනාපානසති භාවනාවේ ඉපදෙමි. ආනාපාන නෙවෙයි ආනාපාන කියූප හැම එකම කිව්වේ ආනාපාන ගන්නවා. එහෙනම් මේ ස්වාරිය දෙලියම මම ආනාපානසති භාවනාවේ ඉපදෙමි. මොසිටු මොස්මස් වල ටෙම්පර් තත්ත්වයට එනවා. ඒ වගේම මම සිතන සුණාවකින් මම ප්‍රතිපදින. මෙලිමලාවක් කොස්මදස බලා අවධානය යොමු කරන්න ලැබෙන. ඉතාම සංසෝසනා විශ්වාස කරන බවක් පෙනෙන. එක්වර මොනිය මස්පලිතා වේගින් දෙපැත්තට උඩාට පහළට ඇදෙන බව දැනෙන. ඉතලාවකින් මේ නැවති ආපසු විශ්වාස දැනෙන. ඉතලාවකින් නැවත මස්පලිත අදින බව දැනෙන. නැවත විශ්වාස දැනෙන. මම චක්‍රිය වාග් ගන්නවා සුභිය. මම බලා සිටින්නේ පමණක් බව දැනෙන. විස්තර යනකොට කුසලයට මූල කර්මස්ථානයේ මොනවත් පොළේ නැත. හැබැයි හුස්ම වැටෙන බවට දැනෙන්නේ නෙවෙයි. ඒකට ආසන්න වෙලාවෙදී ඔබේ තුනට ඇදගෙන පැකට පැකට ආසන්න වෙලාවේ ඔබේ තුනට ඇදගෙන යන යන බව දැනෙනවා. හතරේ මොන උඩට ඇදගෙන ගියේ මේ සියලු සිදුවන අතරවාගේ රුසිපලිත වායුවේ සිදුවන ගිනියම එනා එනා කියලා ඇති බව දැනෙනවා. අසීමිත සතුටක් සැහැල්ලුවක් දැනේ. ගරුතර ස්වාමීන් වහන්සේ කලින් කියන ලෝකන්සේ දුන් උපදේශ වලට අනුව ගමනට හැස්තියේ කියන. ඒ නිසා බියක් නොවේවි. නමුත් ඊළඟ අධ්‍යයනය උපදේශ ලබා ගැනීම ඉල්ලා සිටිනවා. අපේ හිත නැත්නම් අරමුණට සාපේක්ෂව හිත තැම්පත් වෙනකොට මුළු කයෙම සම්භාහනයක් පටන් ගන්න. එහෙම නැත්නම් අභ්‍යංගනයක් වාගේ පටන් අර ගන්නවා. ඉතින් අර භවනා හිත තැම්පත් වෙලා යන්න යන්න යන්න කය සම්පූර්ණ තිරියම් වෙන ගතියක් අලුත් වෙන ගතියක් එනවා. ඉතින් අපිට වෙන්නේ ගොඩක් වෙලාවට මේ චක්‍රය ඉවර වෙනකන් ඉඳිබර ඊට ඉන්නේ ඉස්සර වෙලා අපි නැගිටිනවා. එතකොට අරකේ අංග සම්පූර්ණ භාවයක් එන්නේ. ඒ නිසා මස්පිඩු වල තියෙනවා නම් යම් කිසි විදියක විකෘති ගතියක් විසම ව්‍යායාම නිසා මේ දිගටම මස්පිඩු තද වෙලා තියෙනවා. මේවා වෘත්තිය මේ වශයෙන් සිද්ධ වෙන්නේ. ඒක එක වෘත්ති වල එක එක මස්පිඩු තද කරනවා. අනිතෝ රිලැක්ස් කරනවා. ඉතින් වෘත්ති අවුරුදු 50ක් 30ක් 40ක් කිරුවේ කරනකොට හිතන්නේ ඇඟට මොකද වෙන්නේ කියලා. ඒක හැම හිර වෙනවා. භාවනාවේ සීලවට නතර කරපු ලාවේ සර්විස් කරන වෙලාව වගේ. අර කොහොම සමබර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඇඬෙනවා, hina වෙනවා, කඳුළු වෙනවා. මේ හොල්මන ඇදගෙන වැටුණාම ගියේ පාරද කොහොමද කියලාදී මිස්පෙන්නව දඩක් ගාල වැටුණා, ඇද්ද උඩ ගියා. ටක් ගාල ස්පෙන්නෝ ගණිතේල ආයෙ භාවනා කරනවා. මේ යකා ගහලා දන්නෙත් නැහැ, පෙරිත දෝෂයක්ද දන්නෙත් නැහැ. ඒක ඔක්කොම හොල්මන් ගියා. මේ පොළවේ එහෙම ඩක්කාලා ගහලා ආයෙ නැගිටලා තිබ්බා. ඉතින් මම මම මට ඒ පාටේ වදිනවත් එක්කම ඇස්සට බලනකොට මම දැක්කේ ඇත්ත හොත්තටම උඩ ගිහිලා පොළේ ගහන වෙලාව. ඒක ප්‍රාර්ථනා කරලා හිතනම යන්නේත් නැහැ භාවනා කරන්න. නිසා මුළු ඇඟම අභ්‍යංගනයක් කරනවා. ඒක අපි ඒ කරන්න දෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම හිත චේතනාවල තියෙන. චේතනාවල ඉන්නකම් කවදාකවත් හිත කය සංසිඳෙන්නේ නැහැ. සියලු චේතනා නතර කරන්න ඕනේ. සිද්ධ වෙන දෙයට පින්නරින්න ඕනේ. එතකොට වෙන්නේ හොඳයි. ඒ හිතාමතා කිරීමෙන් තමයි අපි වණ කරගෙන තියෙන මනුස්සතා ලෝකේ ඉදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදීමේ මේ ක්‍රියාවෙන් තමයි කක්කා සිතිවිලි වෙන්නේ තිබ 100ට 100ක්ම තිරියන් ගතියක් හිනාමසුණක් තරුණ ගතියක් ජවාජල් ගතියක් එනවා එනිසා දුගාන සුදු වේලාවක් ඔය යන දෙයට යnderලා ඒක දිහා නිකන් අවට ගියාට බලන්න බෑ 100ට 200ක් බලන්න ඉන්න ඕනේ. පූර්ණ අවදීකින් බලන්න ඉන්න ඕනේ මේක වෙන හැටි. එතකොට පොඩි එකේ කතේ තියන් ඉන්නා වගේ නටනවා වගේ උතුම සතුටක් තියෙනවා. ඇති ඒක මානවයාට කැප සම්භාහන ක්‍රමයක්. පුළුවන් තරම් මෙන්න දෙන්න ඕකට තමයි අපිට කියන්නේ ආත්මානුකම්පාව, අත්ත්‍ය සිද්ධිය, අත්ත්‍ය කුසලයේ කියලා. යක්ත කුසලේ නැති නැතිව තමයි මේකෙන් මිලිකලා අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක ඉතින් සෝරි තමයි. ඒ නිසා භාවනා කරලා කයට විතර දිගට රිලැක්ස් වෙන්න දෙන්න ඉතරයි කියන්න තියෙන්නේ. එවන් සරණයි පරයන්ක භාවනාව. අධ්‍යම උදෑසන සුපුරුදු පරිදි ආනාපානසති භාවනාව කරගෙන ගියේ. ආශ්වාසයේ වෙනසක් ප්‍රශ්වාසයේ වෙනසක් දෙකේ Meskipun kami sedang didapatkan ප්‍රශ්නයක් හා සම්බන්ධ නැවතත් මේ ඉදිරිපත් කරමි. මේ වහන්සේගේ ඊයේ රාත්‍රී දේශනාවට සම්බන්ධය. මෙසේ භාවනා කරගෙන යද්දී දැන් බලවි බලීමේ ගැටේ නිතරම දැනේ. ඒ නිතරම නොවේ මගේ විශ්වාසය. අද දැස්ම කෙසේ සිදුවේ. අය දල්පොලින් සෑදී බවත් මේ මොහොතේ කටුක කිස්මතු ඇති අතර අනිත්‍යයට යටපත් වී බවත් පටවි පටවි ක්‍රියා සිදුවීමක් කරේ. මුලින් දැනුම් පමණේ පසු ඒ පරදත්තේ නැතිවී දැනට තමන්ගේ පටන්ටක් තියෙනවා. එවිට එම ධාතු කොටස් කොට කරගෙන මෙහි කරේ. ඔබන්සේගේ මේ රාත්‍රී දේශනය හා සම්බන්ධව බුදුජානක වහන්සේගේ මැසිරි කෙරේ. මේ ශරීරයේ මනෝවේ මගේ නව මගේ ආත්මය නෝ බව ධාතුන්ගෙන් හටගත් බවක් මනස්කාර කරන්න ඇති. මේ සිතන සිතේදී මොනේ මස්පිට ළඟින බව ඇස්ති දැනෙන අසීමිත සංස්කෘතික සුවයක් සතුටක් දැනෙන එම පසුවේ සිතාක ප්‍රසක් කොට නොවේ නිසා මුල් කර්මස්ථානයේදී එසේ කෙරෙන නිවිදේ කරුණාවෙන් බාධා දෙනු ඔබවන්සේ ප්‍රාර්ථනා කරන බෝධිත්වය මුලින් සුවදෙනවා මේකේ කාරණා දෙකක් නිකන් රිමාක්ස් දෙකක් විදිහට කිය යුතු දේ විදිහට කිය တဲ့ කි ධාතු ගුණයක් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ දැනගන්න විතරයි ඕනේ කරන්නේ මෙනෙහි කිරීම හිතට කලබලයක් ඒ වෙලාවේ. දැන් මේ තියෙන පඩවි ධාතු කියලා දැනගත්තාම හරි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම සමුදාතයාත්මක. උන්වහන්සේ කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. එච්චරයි කියන්නේ. මේ විලයිනේ අසවලයි කියලා දැනගන්න. ආයෙ නම් කියලා කතා කරන්න ඕන කමක් නැහැ. දෙක එහෙම කරදරයක් නැති වෙලාවෙන් අවසානයේ කියන ප්‍රශ්නට මම මේ යොමු කරන්නේ නැති වෙලාවේ ආනපන හොයලා යන්න එපා. අවශ්‍ය නැහැ. ආනපනේ හොයන්න හිතේ සැකයක් තියෙනවා. සැකයක් නැත්නම් මේ ඇතිවෙච්ච විවේකී යන්නත් නිකන් තියෙනවා. ඒක අපිට හම්බෙච්ච ලොකු මේ උදාහරණයක්. විකසිත වීමක්. ඒ විකසිත වීම භාවනාවෙම වෙන්න ආරින්න. ඒකට අලුතෙන් දාන්න එපා. න්‍යායපත්‍ර දාන්න එපා. අපි දාන හැම න්‍යායපත්‍රයක්ම කක්ක. ඒක ලිය මම කියවට ඕගොල්ලෝ තරහ වෙනවා. ඒ වෙනුවට රබ්බේ සංඛාරා දුක්ඛ. ඔතන කියන්නේ අපි දාන හැම න්‍යායපත්‍රයක්ම කක්කා. හිතන හැම දෙයක්ම සංස්කාරනේ. සබ්බේ සංඛාරා දුක්ඛා. නිකං හිතපන් කියන එක තමයි කියන්නේ. අමාරුම දේ. සබ්බේ සංඛාරා නිච්ච. ඒ සමේ තටමන කට්ටියට තටමන විලා තමන්ටම කියාගන්න ජීවිතේ මෙච්චර ලස්සන ගලනදී මේ හදන්න ගිහලා කක්ක කරගන්න හැටි දකිනකොට මොනකට රිවර්ට් වෙන්න ගන්න හිතෙනවා මොන කරන්නේ ඉතින් අර ඉස්සරට වැඩි අඩු නම් ඒත් සතුටක් තියෙනවා ඉස්සර තරම් මනා ගන්න ඉස්සර තරම් දේවල් ටැකිලි ගන්න ඔය අනාතේ යන්න පුරුදු වෙනවා නම් ඒකට කමන්නේ මොකද පේනවනේ ගමන නමුත් හැම දුකක්ම ඉල්ලලා ගතේ කියලා මතක තියාගන්න අපි මේ විදිහට හැම දුකක්ම ඕඩර් කරලා ගන්න තියෙන අලකාට නෙවෙයි ස්පෙෂල් ඕඩර් එක එදා මෙනුව එක නෙවෙයි නෑ ස්පෙෂල් මේ අලකාටි කියලා කියන්නේ ඊළඟ ගන්න එක නේ. හෝටල් වල දෙන්නේ අලකාටි කියලා කියන්නේ ස්පෙෂල් ඕඩර් එක. මේ අපි බින්දවන්නේ අලකාටි. තමන්නම හදාගත්ත කක්ක ටිකක් ගෙන්නගෙන වරදාන. මුඛ හිටපල්ලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පරයන්ගේ ගත කරන විට ප්‍රශ්න තුනේ වස් ඉස්තැනකට පොසේ. මොස්තන්නේ පිටතාවකට පරාසිත විදිහට වෙන්නේ සැනසීම වායුදාරාවක් ඉහළට පහළට යන බවයි. මොකද ආයි කියන්නේ බලත් නැටෙන්නේ සීම වායුදාරාවක් ඉහළට පහළට යන බව. එන්නේ කිව්වේ එහෙම කියලා හිතන්න ඔක්කොම බලන්න. කන පෑන්න ගහනවා. ඒකෝ කියන්නේ නඩුව සම්පූර්ණ මේ නැතුනවා. සාමාන්‍යයෙන් දවල්ට පරාසිටන විදිහට වැටෙන්නේ සීම වායුදාරාවක් ඉහළට පහළට යන බවයි. මේ නාසයට නොදැනේ. අපෝ අර්ථ යම් නොදන්නා තැනකින් දැනේ. මෙකිනේ පපෝස් පහත් ආකාරයේද පතුල පොළ සම්බන්ධ වී ඇති ස්පර්ශය දැනේ. ඉන්පසු දැනගත හැකිවන්නේ නහය මගේ ඇඟේ ස්පර්ශ වන වගයි. මෙය පිටපස විලවන සමග මගේ බෙල්ල ඉස්සරහට කඩා වැටි ඇති අයුරු දැනේ. මා නිමිට බෙල්ල උස්සා ගන්න අතර නැවතක උස්ම ගන්න අරමුණ වෙත අවධානය යොමු වේ. මේ විදිහට ඉක්මනින් සංගීතය අතර නැවතම මාකට හමුවන්නේ මගේ ඥානසේ ඇතුලේ තැවෙන ආකාරයේදී. නැවත බෙද කඩා වැටී ඇත. නැවත අරමුණට අරමුණට සිදුවෙලා බැන්නේ මෙල උසවා ගන්නේ. මේ ජීවිතයක් මේ සිදුවේ. මගේ නිරීක්ෂණය නම් උදැසන ආහාරයේ රසක්මඩ පසුව මේ වැඩි පුරවල බවයි. ඔබවහන්සේගේ දේශනාවක් ඇසුරින් මා තේරුම් ගත්තේ මේ සංඥා නිරෝධන අවස්ථාවක් බවයි. තවද නිබ්බිදා වශයෙන් හඳුන්වන්නේ නේද? දවසේදීම රාත්‍රියේ සහ උදෑසන පරියන්කේට ගත කිරීමේ පුරුදු සිටිමි. දවසේ වැඩිමනාව මගේ රාත්‍රියේ ඉතාලිය සැකරේ. කෙසේ වුවද පරියන්කේ පරියන්කේට යන වේලාව සොයාගන්නේ. මුදල් සැමින් හොස්පිටල් වලින් ගොස් මේක පරිපු වේල කඩා වැටුන එක බව භාවනාවේ හඳුනාගෙන නැවත කියන කර ආනාපාන අරමුණට ගියේ. මේ කුණු ප්‍රකාශ කරේ. මොසෙයි පැය දෙකක ආකාරයෙන් වැඩ මරාත්‍රී ආහාරය නොලැබෙන බලන්න පරි. නමුත් එමෙතන දැන පරියන්කේ හොස්පිටල් ප්‍රමාශය එනොසිසියෙසිටි හොස්ම වරුණානේ නියම සැදෙද යටි ඇතුළ සැදෙද ඇසිඩි ඇසිඩි ඇතුළ දර්ශනන කනුගේත කොන්න ශබ්දද ඇසමින් ඒ ඉරියව්වල ආනාපානයේ පිළිබඳව දැනීමේ සයිතව පැය පැය කාලයක් ගත කළ සයක් දැනේ. වැඩි සිටීමේ පෙර වේලාව ගැනීම දැනෙන්නේ නැතුණු යති උනාන විශ්වාසකම කාර්යයක් බවේ. මගේ පැමිණෙන වඩා තොරතුරක් ගැනීම සියලු දක්මි. උනා කාර්යයක් ඇතිවීමද මේ පුදාවේ ගුරු කාර්යයක් ඇතිවීමද අධ්‍යක්ෂණය කරන්නේ මොසතරෝ උපදේ කුණේ පින විද්‍යාත මේ පුණ්‍ය අවස්ථාවල මේ දෙන්න පඩලෙකින් ඉවත් මේ පිටාසිකුණා වගේ. මොසතරෝ මේක අර නිබ්බිදා කියන වචනේ නිරෝධ සමාපatti කියන වචනේට දීලා තියෙන අර්ථය බොහොම ගොරෝසු අර්ථයක්. කෙසේ නමුත් මේක සංඥාවත් එක්ක ගත්තොත් සමානලට හොඳට සිදුවෙනදී එක එක එක එක එක එක වෙන්කර දක්වන සංඥාවක් වෙන සමහරට ඔක්කොම තොගේට යනවා මොනවද උනේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ සංඥා මට්ටමක් තමයි මෙතන වැඩ කරන්නේ. දැනීම් නැත්නම් සිටින දේවල් තියෙනවා තිබුණට සමහර වෙලාවට ඒවා කිසිවට ලේබල් දාන්නෙත් නෑ සංඥා ගන්නෙත් නෑ ඒවා ඒකට නොවිච්ච දේවල් ගන්න වැටෙනවා මේ සිදුවෙන තුගේ මොකේකට හරි නමක් දැම්මොත් මොකක් හරි ලේබල් එකක් දැම්මත් ඒක සිද්ධ වෙච්ච දෙයක් විදිහට වැටෙනවා ඒ නිසා දේවල් සිදුවීම නොසිදුවීම නෙවෙයි මූලික නයිසර්ගික වීම සිදුවීම නෙවෙයි බලපාන්නේ අපිවට නම් දීම අත තමයි ඒව දෙයක් බවට පත් වෙන්නේ ඒ නිසා අපි ඉගෙන ගන්නවා කලාවක් නන්දනමයි කියලා කියන්නේ මගේ පැත්තට දා ගැනීම. නැත්නම් පටලවා ගැනීම. ඒ නිසා සිද්ධ වෙන දේවල් වලට නමක් නාමකරණයක් නැතුව හිටියොත් ඒ දේෙන් නැතින ආතතිය අපෙන් අයින් කරන්න පුළුවන්. ඒ නිසා අක්ඛේය සංඤ්ඤෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයස්මින් අපරිඤ්ඤාතං මාර්ගයන්ති මච්චනෝ කියලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. මිනිස්සු මේ කියන ලද දෙයකින් හෝ සංඥා ගැනීමෙන් තමයි ජීවිතේ කොට ගන්න. අක්ඛිය සංඥානෝ සත්තා. අක්ඛියස්මින් පච්චිතිතේ දාපු ලේබල් එක උඩ තමයි අපි කන්ගිනු කරන්නේ අඳුරන ඔක්කොම කරන්නේ. මේ නම් කිරීම කෙලෙසක් බව දන්නේ නැති නිසා සංස්කාරයක් බව දන්නේ නැති නිසා මෙයා මායයට වැටෙනවා. එනිසා මේ දේන එන දේවල් නමන්න දයින්නේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පතකයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා වරින් වර ඔය තීන මිද්ද වගේ වෙනකොට වෙන්නේ අපි සංඥා නොගෙන තාන. ඒකට බෙල්ල කඩා වැටෙනවා. නිදිමත වෙනවා. සිත සංගවි ගන්නවා. ඊට සංඥාට ආවට පස්සේ ආ මේක උස්ම මේක ආස්වාස මේක ප්‍රසවාස මේක මේ නැගීම කියලා ලේබල් කිරීම තියෙනවා. මේ දෙක අන්ධකාර වේලාව සහ ආලෝක වේලාව වගේ අපිට පේනවා. ඊට පස්සේ මේ සංඥාවේ දෙල්ලමක් මේ යන්නේ කියලා හොඳට මේක හදාරගත්තොත් හිතන්න කවදා හරි කිසිම සංඥාවක් ගන්න නැති වෙලාවට අවදි වෙන්න පුළුවන් වෙලාවක් ආවොත් එහෙනම් නින්දට අවදි වෙන්න පුළුවන් වෙලාවක් ආවොත් එතකොට සංඥා තියෙනකොට දන්නවා මේක නිකන් ප්ලේන් එක පොළොවේ දිග යන වෙලාව. වාතයට ගිය වෙලාවෙදී ඒත් ඒරෝඩයිනමික්ස් තියෙනවනේ ඒක පොළේ යනකම් තේරෙන්නේ නැහැ පොළේ යනකම් දඩ දඩ දඩ ගාගෙන යන්නේ ඉස්සර වගේ අන්න ඒ වෙලාවේදී තවත් වෙන්න පුළුවන් නම් අපිට තේරෙනවා මේ සංඥාවේ මේ වතුරින් යට කොටස අයිස් කැලේ පත්වෙච්ච කොටසෙන් යට කොටස අපි කවදාත් අත්දකලා නැහැ අපි ඒක පුදුම බයක් තියෙනවා අපි ඒක පුදුම වීචිකාවක් තියෙනවා පාළු ගතියක් තියෙනවා අපි නොදන්න දෙයට තියෙන බය කියලා තමයි මේකට කියන්නේ මේකට කියනවා fear of unknown කියලා මේකටම කියන්න පුළුවන් නිවනට බය කියලා. අපි පුදුම බයයි නිවනට. මොකද ඒක ඒකේ නෑ ලකුණු දාන්න පුළුවන් තරම්. අපි ලකුණු දාන්න පුළුවන් කක්කවල තමයි නිවන බයන්නේ. ඒකේ කක්කයි කක්කවල බැනිත් නෑ. කවදාකවත් අත ගාලා බලන්න පුළුවන් අකලෝ බැනිත් නෑ. මේ අතෙන්ද යන්න බය නැතු යන්න බය නැතු යන්න තමයි කියන්නේ සද්දා වරම් ඵලයන් සතිය වරම් ඵලයන් සීල වරම් ඵලයන්. එතකොට යන්න පුළුවන්. ඒ තැනට ඒ නිසා මේ නිබ්බිදා වූ නිරෝධ සමාපatti කතා වෙනුවට මේක සංඥා පැත්තෙන් විග්‍රහයක් තමයි මම ඔය කරේ. ඉතින් ඒක නෙවෙයි 100%ක්ම හරි දෙයක් නැත්තම් එකම දේ. නමුත් එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් අපි මේ දන්න දෙහි බැඳෙන ගතිය. ඒතකොට කියන්නේ දන්න දෙයින් විතරයි දුකක් එන්නේ කියලා. අපි යමක් දන්නවා නම් ඒකෙන් විතරයි දුකේ. සමහර විටක දන්නේ තිතේ තුල නිවන තියෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි යන්නේ නැත්තේ බය. පුදුමාකාර බයක් තියෙනවා. fear of unknown නැත්නම් neophobia කියලා. අපි පුදුමාකාර සම්ප්‍රදාන කුලයි. දන්න දෙයමයි අනානානාන කොතරු ටික ගන්නවා ඒ ගහ ගහ වෙදන්නේ. නමුත් දන්නේ තිතේ තුල නිවන තියෙන්නේ sorry කියලා තමයි කියන්නේ. දැන් කියවක කොහොමද බලන්න හරියන්නේ නැහැ. ප්‍රශ්න සාකච්ඡා. ආනාපාන සම්බන්ධයි. ඩක්ටර් ස්වාමීන් වහන්සේ මම ආනාපාන භාවනාව කරන විට මම විශ්වාසයෙන් තේරෙන ස්ථානයේ මේ පොත ඊට පස්ව මොන ප්‍රශ්න දිහාම ඊට පස්ව මගේ ඇඟේ පොළාක්ස් මොන ශරීරයේ ප්‍රොබ්ලම් එකක් නැතිව පැත්තේ. ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ. ප්‍රශ්න ශරීරයේ දෙකම එකට පින්දෙන්නේ නැතින තත්ත්වයක් තියෙනවා. පෙන්වෙන හෝම් එකේ. පෙන්වෙන හෝම් එකේ. ඒ එහෙම තියක් තියෙනව නැත්නම් නිින්ද යනවා ඒක ඒවා. මනස ඒකාග්‍ර මනස ඒකාග්‍ර සෑහෙන වේලාවක් තබාගෙන සිටිය හැකියි. මම අනුකම්පාව උපදෙස් දෙන්නේ සබ්බකාය ප්‍රශ්න මේ කියන්නේ තේරුම කුමක්ද? හුස්ම කායද රූප කායද? මානව කම්පාවක් ඉස්සරගෙන යනවා. ඔය සබගාය කියන එක ඇත්තටම පිරිසිදු අර්ථකථනයක් දෙන්නේ නැහැ. ඒකෙදී අනිදම් සංසි මම දැක්කලා ඉල තියෙනවා හුස්ම කය මුළුල්ලම දැකීම හුස්මේ පටන් ගන්න තැන ඉඳලා සම්පූර්ණ ආශ්වාසය වල ඉවරන කම්ම දකිනවා. ප්‍රශ්වාසයේ පටන් ගන්න තැන ඉඳලා ඉවරන කම්ම දැකීමට ආශ්වාස ප්‍රශ්වාස දෙක මුළුල්ල දැකීම කියනවා. ඒක දකිනකොට පස්සේ තේරෙනවා ආනාපානියත් එක්ක ශරීරයේ තියෙන හැම සෛලයක්ම ඒ කම්පන චංචලයට අනුයාත වෙනවා. ඒ යනවා තමයි මේක මේ ස්නායු ඒ වගේම මේ නිර්නාල ග්‍රන්ථි වලින් එන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක නිසා හුස්ම තියෙනකන් ශරීරේ නලියනවා. ඒ නිසා හුස්මේ නලියවීම ශරීරේ නලියවීම සමාන නිසා ආස්වාස ප්‍රසවාස මුළුල්ල කියන වචනේ දාලා තියෙනවා. සබ්බ කාය කියලා කියන්නේ ආස්වාස ප්‍රසවාස කායයි. කියන තමයි සම්ප්‍රදාන කර දෙන අර්ථ අර්ථකතන. පසුගිය දවස් ස්වාමීන් වහන්සේ පසුගිය දිනකම ඇටේකම බොරුකට මෙසටා කළේ. ඔබන්සේගේ අනුශාසනා පරිදි පරයන්කේදී ආනාපාන සතිය වැඩි. හුස්ම ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කිරීමේදී වාර 25ක් පමණ ගතවන විට හුස්ම සියුම් ලෙස දැනීමට පටන් ගනී. සමහර අවස්ථාවල භාවනාව ආරම්භයේ සිටම මේ සහුස්ම සියුම් ලෙස දැනේ. එම හුස්ම සංසිඳීමේදී අධ්‍යක්ෂණයක් ලැබෙනවා. මිනිස් හුස්ම සංසිඳීමේ ආසන්න අවස්ථාවේදී ඒ දැනීම මානසික අවබෝධය පමණක් නොව වෙනම පොළොව හුස්ම ගමන් කරන ප්‍රඥාවේ නිතසෝ මෙසැටි. විශේෂයෙන් සනාතී වූවන්නේ එම අවස්ථාවේදී හුස්ම ගන්නේ මනියන්නේ නෙමෙයි. මොලත් ආකාරයෙන් කියවෝ හුස්ම ගන්නේ සිග්න බවක් දෙන්නේ. කය සංසිඳියට සිත නිශ්චල ස්වභාවයකට උපවාසය අතුරු දිනාවක් නොසැදී වචනයෙන් විස්තර කරන නොහැකි සෑම බවතු සිතුනුත්තේ කිසිම උපසරණයක් හෝ කමෙන්ටුවක් නැත. මොකද සම්පූර්ණ උපවාසය ඒකීයම ස්වභාවයක් නෙමෙයි. නමුත් සිතේ තවදින අල්ලා ගැනීම හෝ ගැටීම ස්වභාවයක් නැත. සමාන අවස්ථාවේ ශරීරයේ නිරුවැකීම වේදනා කයින් ස්වභාවයක් නැතුව නමුත් ඒ වගේම ගැනීම නැත්නම් භාවනාවට කිසිම බාධාවක් නැහැ. සිතවල සමාධිය ගන්නවා. මා සිතේ නිශ්චය ප්‍රතිම ස්වභාවයේ පරයන්කේ පමණක් නොව දෙවියන් ප්‍රාර්ථනා නැතිදී. ඇති නමාස්කාරයේදීම සිහියෙන් යුතුව එම කායිකයේ ඒ ඒ කායිකයේ වලට සාධාරණයි. බොහෝ අවස්ථාවලදී පරයන්ක ප්‍රයත්නයකින් ආයාසයෙන් ප්‍රවණ කරන කාර්යයෙන් සත්‍ය පවතී. උදාහරණයක් පාණි වන්නාවක සක්මන් භාවනාව තුළ ශරීරයේ පිස්සු කරන අවස්ථාවේදී මේ සියලු කාර්යය ඉබේ සිද්ධ වන බවක් නැගී මගේ පාණයකින් තොර බව නැගී වෙන ආකාරයකින් කෙරෙන සිහිනේ සිදුවීමක් පැමිණේ නමුත් වැක්සදාන සබාවනේ පෙරද බොහෝ අවස්ථාවල මේ ස්වභාවය අත්දැක ඇතිනම් මේ ගුණයේ සිට විස්පානේ කරන ගාමත නිරුතුරුව මේ ස්වභාවය අත්දැකීමේ සිත සිත ප්‍රබලතාවක් නැත සැහැල්ලුවේ कार्यक्रम शोभनावे ಅವರೇ ಮಾ ಹಿರಿಯರಿಯಾಗಿ ಕೈಯೆತ್ತಿ ಮಕ್ಕಳೇ ಭುವನಸೇಗೆ ಅನುಶಾಸನ ಬಲಾಪಡುತ್ತದೆ ಭುವನಸೇಗೆ ನಿರೋಧಿಸುವುದಕ್ಕೆ ವಾಕ್ಯವನ್ನು Happy Christmas. Happy Christmas. එන විශ්වාසින්දනේ දවසම ක්‍රිස්මස්. ඒ නිසා කොයි වෙලාවක හරි තේරුම් ගත්තොත් මේ රාත්‍රී නිින්දේදී හුස්ම ගන්න කවුරක්වත් ඕන කරන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් සිද්ධ වෙනවා. මුචජනස අපිට දීලා තියෙන්නේ අඥානික අඥානික පේශි දෙකෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඉතින් ඒකේ ඉබේ සිද්ධ වෙන එක දිහා බලාගෙන ඉන්නකොට අපිට තියෙනවා මේ මේ වැඩේට මම යවන්නේ නැහැ. තණ්හාවක් මාන්නයක් ඕනේ නැහැ. එතකොට ජීවිතය යටේනවා. තණ්හා මාන දිට්ඨි මොනම දැම්මත් ජීවිතේ අංජබජල් වෙනවා අවුල් වෙනවා. ඒ සමේ සිද්ධ වෙන දේ දිහා බලා සිටීම ඒක කලාවක් විද්‍යාවක් නෙවෙයි. ඉතින් ඒකට ඉස්සෙල්ලා නිකන් කරනවා වගේ පටන් අරගෙන තමයි යන්නේ අන්තිමට ගියාට පස්සේ ඒක තේරුණාට පස්සේ තේරෙනවා මේ මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදි. කිසිම දෙයක් තියෙන විදිහට කැමති නැහැ මනුෂ්‍යයා. පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. දැන් බුලත් ඉර කනකොට බුලත් කුලේ උඩ දැල්ලයි නැට්ටයි කඩලා දානවා. ඒක ලබන කෙනා ණයා ගේනකොට ඒ තෙන් අල්ලනකොට විස තියනවායි කියලා. නැට්ට කඩලා තමයි කන්නේ. වැටකුළු කපනකොට ධාර කපල වෙනම මැලීමක් හදනවා, මදේ කපල වෙනම හොද්දක් හදනවා. කිජී පිටින් කාපා ඒක බෑ. රොහිලව කනකොට වඳුර කනකොට මොකක්වත් නැහැ. උන් කනෝට කැන්සර් නැහැ, ඩයබටිස් නැහැ, කොන්ස්ටිපේෂන් මොකක්වත් නැහැ. මනුස්සයා කරන්නේ ඒකට රළු කැලක් පැත්තකට දාලා අයින් කරලා දැන් කෙසේ විදිහ කනකොට කාබල්ල පොත්තත් එක්ක පුළුවන්. ඒකෝට තියෙන බනනා ෆයිබර් කියලා කඩෙන් ටැබ්ලට් කින්න ඕනේ නැහැ. මොනවද බනනා ෆයිබර් කියන්නේ? කේවිද පොත්තේ කුඩු ටික. තමන්ගේ රණවල කාපියව ලිල්ලත් එක්ක. ඉවරයි. ඔවර සත්තුන කවදාකවත් ලෙඩන්නේ කුලෙල්ලත් එක්ක නිකන්නේ. අපි වැඩි අවසානයේට ලෙල්ල අයින් කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඉක්මනට පැටලලා යනවා. එතෙ මේ තියෙන දේ තියෙන විදිහට කන්න පුරුදු වෙනවා නම් මේ තියෙන පරිසරය ඒක පර්ෆෙක්ට්. මිනිස්සු මේ කරලා තියෙන මොකද්ද පරිසරය වෙනස් කරන්න ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ පොළවේ වසන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒ වසන්න බැරි වුණත් ඒ දේ තියෙද්දි එක්කෙනෙකුට පුළුවන් දැනගන්න දවසට විනාඩි 5ක් විතර දීලා මේ වෙන දේ දිහා බලන්න ඉන්න. පුදුමාකාර సౌందර්යයක් තියෙනවා. ඒකට 5 10 15 වැඩි කරන්න වැඩි කරනවා එනකොට ඒක නෝම් එක වෙනවා ඒක සෙකන්ඩ් නේචර් එක වෙනවා එතකොට ජීවිතය කියන්නේ ලොසිඩ් ඩ්‍රීම් කියලා කියන්නේ ඉතාමත්ම සජීවී ජීහීනයක්. ඔය ලාවර්සෝ කියන මිනිසයා ඉන්දියානු මේ චීන දර්ශනය පිළිබඳව වැඩිගත් මේවක් කරපු දණ්ඩක් බලපාන එකනේ. එයා දවසක හීනෙන් දැක්කලු සමනලේ. පුදුමාකාර සජීවීලු. ඔක්කොම විස්තර පේනවලු මිනිසයාට. ඒ කියන්නේ යා වැඩ ගන්න හැටි හොඳට මේකම උත්තරලා තියෙනවා. ඉතින් අවතුනාට පස්සේ ලිවලු මට දැන් සැකයක් තියෙනවා. මිනිස්සෙක් සමනලේ කියනෙන් දැක්කද නැත්නම් සමනලෙක් මිනිස්සෙක් කියනෙන් දකින්නද කියලා. මේකද හීනේ ඒකද හීනේ ෂුවර් නෑ. මේ සමනලෙක් මේ මිනිස්සෙක් කියනෙන් දැක දැක ඉන්නවද නැත්නම් මිනිස්සෙක් සමනලෙක් සමනලෙක් මිනිස්සෙක් කියනෙන් දකින්නද කියලා. ඒක නිසා දැන් චීන දර්ශනේ වැදගත්ම දෙයක් තමයි මේ ලෝකේ කියන්නේ මේක හීනයක්. මේක උච්චතම රණ්ඩු සරවල් කරන දෙයක් නෑ. තෝතෝ කියලා කහපාටක දෙයක් නෑ. ඒ නිසා මේක වැඩි සීරියස් ගන්න එපා. මේක නිකන් හීනයක්. ඉන්ට්‍රස්ට්ල දෙලියට බලලා. මේ වගේ කවුරුහට කරන දෙයක් කාලා දෙන දෙයක් කාලා බැස්ත කරලා හිට බලලා. මේක නෑ බැද්දගෙන මේ කරන දෙල්ලමත් එක බලනකොට හීනයක් වගේ ජීවත් වෙන්න ගියාම ඉතින් මිනිස්සු බයිනවා ඒක නිකන් ජීවිතේ වගේ කීමක් ගන්න සැලකෙන්නේ සැහැල්ලුවට නිකන් නොසලකින්නක් කියලා. ඔව් කරලා බලන්න පොඩි ළමයි පොඩි ළමයි උච්චර සුන්දර මොකද කියලා. පොඩි උන්ගේ ජීවිත උච්චර සුන්දර මොකද කියලා මොනක්වත්ම කරන්නේ නැහැ. ඒකට ආතතිය තියෙන ළමයි උන්ට පොඩි ළමයි තියා බලපුවම අඩේ. මෙයාට මොනම දෙයක් අත්‍යත්තේ නැහැ. අම්මා වරුණත් උඩ ගන්නන්නේ නැහැ. ඌ උඩියේ ඉන්නවා. නැවතත් අපි යන්න හදන්නේ මේ මේ ළමා මානසිකත්වයට යන්න හදන්නේ. ඒකයි කියන්නේ බිග්ිනර්ස් මයින්ඩ් ලා ඇති කරගන්න හැම වෙලාවෙම ආධුනිකෙක් විදිහට බලන්න. කවදාකවත් එපා මම දන්නවා මම අයියා කියලා හිතාගන්න නැතුව ඒ බිග්ිනර්ස් මයින්ඩ් එකම නිවනක්. ඒක නිසා ප්‍රകൃතියට යන්න දෙන එක තමයි ටාවෝයිසම් කියලා කියන්නේ. ඒක මේ චීන මේ ජපන් ඉස්තාව ගැඹුරම දේශනයක් ටාවෝයිසම් බුද්ධ ධර්මයක් තියෙනවා. ඒ සෙන්ටෝ ආගමක් තියෙන තුනම තියෙන ජපානයේ තාවේෂම් බුද්ධ ආගමේ පරිබාහිර දෙයක් ස්වභාව ගන්නට ඉඩ දෙන්න කියන එක තමයි තියෙන එක තමයි කියවෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම මේ ඉදිරිපත් කළ ප්‍රශ්නයට වහන්සේගෙන් ලැබුණු උපදේශය අනුව මම අරූප ස්ථන සහ රූප උෂ්ණ වේදනා ශබ්ද සිතුවිලි යන දෙක අතර සමතුලිතතාවයක් ඇති කර ගන්න උත්සාහ ගත්තා. වහන්සේ දෙක අතර ක්ලච් කන්ට්‍රෝල් කරන්න. ඒ දෙක සංහිත බාටන් කියා දේශනා කළ විට මට තේරුණා ඒ සියල්ලම ඒ මොහොතේ පවතින ස්වභාවයක් මිස එකකවත් විශේෂත්වයක් නැති බව. පළවෙනි කොටස සම්පන්නයේ ආනාපානයේ ඉලසිටින නාසිකාග්‍රේ හුස්ම හුස්ම සිසි ස්පර්ශයේ සබලා සිටිකි. ඒ රිද්මික එකාකාරී වීමෙන් යන විට වහන්සේ උපදෙස් අනුව දැන් මට මෙතනට කියන්නේ ඉඳලා තියෙනවා කියලා හිතලා ඊට සූදානම් වෙන්න සිටියා. ඒකාකාරී හුස්ම සියුම්ම කියන යන බව බලා සිටින්න ඒ බලා සිටිනකොට මේකම තේරුම් ගලා ඉන්නවා වගේ පොදුම යන බව දැනුණා. මෙතනට කියන්නේ නැහැ. නමුත් අවධානය දැනුම් වෙනවා කියලා හිතුණා. ඒකම කොහොමද ඉන්නවා කියලා හිතනකොට එකපාරටම හුස්ම සහ හුස්ම දෙස බලා සිටීම කියන දෙක බ්ලැන්ක් ස්විච් එකක් වුණු ලෙස එකපාරටම වුණා. ඒ මොකද උනේ කියලා සිතුනේ දෙකට අවධානය ගියා. කලින් මට මේ අත්දැකීම ක්‍රමයෙන් පොඩි දෙයක් ලෙස නිසා මෙසේ එකපාරටම නැති යන දෙයක් ලෙස දැනී තිබුණේ නැහැ. මේ දෙකේ වෙනස කොහොමද? දෙවෙනි කොටස හුස්ම නැදී ගියත් ගිහින් ටික වේලාවක් එකකට එකක් පසු වෙන වේදනා ශබ්ද සිතුවිලි දෙසට අවධානය යොමු වෙන්නේ එයාට නැගුණ හිස් පැනට අවධානය යොමුණා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ කියවා තේරුම්ගත් විදිහට මට අනිවාර්යයෙන්ම වැඩි කරන්නට මොනේ හිස් පැනටයි. ප්‍රශ්නතිය බලන්නේ කොහේ ඉගෙන ගන්න දෙන්නේ කුතුහලයක් නිසායි. නමුත් අද ප්‍රශ්න ගැන පරීක්ෂා කරන්න කොහේ නෑ. මට කලින් හිතුනේ ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න කියන මූල කර්මස්ථානයේ ශරීරයේ ඇතුළත කර්මස්ථානයක් බවයි. මේක තමයි අනවශ්‍ය වැදගත්කමකට ඉතිපෝලා ඔබවහන්සේ ඊයේ උපදෙස් ඔබවහන්සේගේ ඊයේ උපදෙස් වලින් තේරුණා. මම ආදර්ශාර්ථ සිතුවිලි ඉස්තන කියන තුනම එකම දිගට බලා සිටියා. ශාක්‍ය සිතුවිලි වලට අවධානය නැතෝ විට පාවන තත්ත්වය යයි ඉස්තන තුනම එකයි කියන තුනයි. එන්නේ තුනම මගේ ඇස් දෙක නාසය ඉස්සරහ අවකාශයේ එකටම පවතින බව දැනුණා. ශබ්ද සිතුවිලි නැතන පවතින ඉස්තන ඒ දෙකත් එක්කම පවතින බැහැ කියලා හිතනවා. නමුත් අත්දැකීම ලැබුණේ එකට පවතින බවයි. මේ පහදා දෙමින් ඉල්ලා සිටිමි. පරිච්ඡේද වශයෙන් පින්නකොට මේක රූප මේක අරූප කියලා පින්නුවාට මේ දෙක එකට තියෙනවා. ඒකට කියනවා අවකාශයට කියන්නේ පරිච්ඡින්න අවකාශය කියලා. උදාහරණයක් කිව්වොත් අපි මේ ශාලාව ඉස්කල්ලා මේකේ හයිඩ්‍රජන් බැලුම් ටිකක් දාලා තිබ්බොත් ආපු කෙනෙක් වෙන කියාවේ එක එක જાති බැලුම් මේකේ පාවි පාවි තියෙනවායි කියලා. ඕනම දවස් තුනක් විතර තිබුත් තමයි බැලුම් ටික ඔක්කොම පොළොවට පාත් වෙනවා. ඊට පස්සේ කවුරු යවොත් කියනවා දැන් මොකොත් නැහැ කියලා. නමුත් මේ නැතිකම බැලුම් තියෙද්දි තිබුණනේ. ඒ වෙලාවේ බැලුම් විතරයි පේන්නේ. අතරමැද අවකාශය පේන්නේ නැහැනේ. අපි හිත අල්ලන්නේ පේන දේ විතරනේ. නැත්නම් අවකාශයේ පේන්නේ තියෙන දේ අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ආය දැන් බැලුම් දාලා කියන්න බෑ දැන් අවකාශයේ බලන්න පුළුවන් දැන් බලන්න පුළුවන්. ඒකම මේ අවකාශය කියන්නේ ශක්තිය ද්‍රව්‍ය කියලා කියන්නේ ඒක කලැප්ස් වෙච්චාම විඥානය කියලා වෙච්චාම ඒ කලැප්ස් වෙච්චාම ඒක ගුරුත්ව ගුරුත්ව ආකර්ෂයට ස්පෙસિෆික් ග්‍රැවිටිකට වැඩෙනවා. ශක්තියට ස්පෙસિෆික් ග්‍රැවිටියක් නෑ ඒක beyond time and space ඒක non local. ඉතින් මේ දෙක එකිනෙකට මාරු වෙවි තියෙන්නේ. ද්‍රව්‍යෙන් අද්‍රව්‍ය අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය නැවීම මොනම කෙනාටවත් කියන්න බෑ. ඒක හේතුඵල ධර්මකින් වෙන්නේ. ඉතින් අපි මේ වැමිරි දේවල් වලට නම් වනම් දීගෙන මොකක් නැති දේශෝ කාලකණ්ණිකමක් කියලා හිතාගෙන මේ හදාගෙන තියෙන සමීකරණ නිසා අපි හැමදාම තෝරගන්නේ මේ ද්‍රව්‍ය. ද්‍රව්‍ය කියන්නේ ඝර්ෂණයක් ඇති කරන දුකක් ඇති කරන දෙයක්. ඒ වෙනුවට තියෙන අවකාශය දකින්නේ නැහැ. ඒ නිසා මේ අවකාශයෙන්ම තමයි ওই ද්‍රව්‍යම වෙන්නේ. එහෙම නැත්නම් අද්‍රව්‍යෙන් තමයි ද්‍රව්‍යම වෙන්නේ. ද්‍රව්‍යෙන් තමයි අද්‍රව්‍යම වෙන්නේ. මේක මනස හිතේ හිතා ගන්න බෑ. ඒක ඔක ලියලා තියෙනවා. ඒක ඒ වාක්‍ය ලියලා තියෙනවා. මේක ඒ එතන එතන මතුවෙන දෙයක්. මේකට පුදුජනසට ආපු නම තමයි පටිච්ච සමුප්පාදේ කියලා. මේකෙන් මේකට මේකෙන් ඒකට යනවා. ඒක උඹ නෑ. ඒ න්‍යාය ධර්මයක්. ඒ තාටියක් ඔක් කරගෙන යනකොට ඔක තව තවත් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. දෙවන සැනේ සමිමාස අවුරුදු කිහිපයක් ඔබ වහන්සේගේ උපදෙස් පාටි ආනාපාන සතිය බෝතන ආරම්භයේදී හුස්ම ආරම්භයේ සිටම හුස්ම රැලි තාම සරම දැනේ බොහෝ පණ්‍යාක වලදී මනන් කීපෙකින් හුස්ම රැලි මුදෙනී හුස් ගෝපේ මුදෙනී තැනට අරෝපේ ප්‍රධාන තැනයි රෝපණයේ නිවාස්තාව නිරන්තරයෙන් සැකේ පවතින ඔබ වහන්සේගේ උපදෙස් සහ නැවත නැවත මේ අවස්ථාවක් දැක්කේ මට කොහොමද පිළි එනින්දා කුමන බව දැන සැකේ මේ රූපේ දෙලට යන කාර්යයක් පැහැදිලි කළොත් ඒ කාර්යය සිහිය වැටෙන පවතුන බව දැන් මම වැටහි සිහිය දකින්නේ හෝ සිහියෙන් අවධානය පසුව ඒ සිහිය ප්‍රසිද්ධ බව දැනගන්න ඇසේ අනුකේ ප්‍රසිද්ධ කායේ තුළ ජීව ප්‍රසිද්ධ බව සිහිය කරන බව ඉන්නේ නමුත් ඒ කාර්යය තුළ සිහියට අනුව යමක් කියන්නේ කොහොමද උපවාසය ගැන විතරයි ආරම්භ සතියේ මාතෘකාව වෙන්නේ. උපවාසයේ ප්‍රායෝගික ප්‍රතිස්පන්දනයේ මේ අවස්ථාව දෙවෙනි වෙනවා. සිතේ නියම අත්දැකීම් නැතිදී. ඉදිරියට ජීවිතයේ ආරම්භය ගැන උදාහරණ සිතවලකෝ ඒකේ කොහොමද මේ ප්‍රතිචාර මතක්වා ඉවස බලා සිතන ගැටේ නිරායාසයෙන් ප්‍රතිචාරය වර්තමාන මොහොතේ සිත නිරායාසයෙන් අත්දැකීම නිරායාසයෙන්ම පැමිණීම වතුලේ ඇත්ත වතුලේ ඇඟිල්ලක් මේ මාර්ගයේ අවසානයේ මේ ස්වභාවය පොළ පරිපූර්ණ වීමේ සිටී ඇසී පොඩක් සැකයක් නැත අවවාදයක් නැත අනුකම්පාවෙන් මෙසේවා අපොනසේ පෙරවසන්නේ මම පාරට ආවට අත්දැකීම් තව අවශ්‍යයි ඒ නිසා ඉදිරියට එන හැම දෙයක්ම මේක අපිට අත්දැකීම් ලබා දීමට හේතු වෙන නිසා ජීවිතයට ප්‍රකෘතිව මුහුණ දෙන්න නැත්නම් දිගට කරගෙන යනකොට ඕක ස්ථාවර වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි අපි වශී කරනවා කියලා කියන්නේ සිද්ධි කරනවා කියලා. ඕක දිගට කරන්න ඕනේ. පරියන්ක භාවනාවේ තුලක් තේරුම් ගන්නයි. මේ භාවනාවේ කොසාකච්ඡා කිරීමේදී එකවර ප්‍රයස්ති නැවත මූලික කර්මස්ථානයේ සිට යනවා පිළිබඳ තවදුරටත් කරුණු දැනගැනීමට කැමැතියි. එවැනි ඒ අනුදින පරියන් භාවනාවේදී එවැනි සුපුරිණාම් කඩට අනුගමන නිසායි. මොනසේ කියලා සුවේ ලැබෙනවා. ඒක මේ උඹදිනිට වගේ දෙයක් වෙච්චාම බය වෙලා මේ භූත දෝෂ අනම්මන කියන තත්ත්වයට එනවා. ඒකට කියන්නේ නෑ කියන්න බෑ. නමුත් එක සැරයක් වුණා නම් ඊට පස්සේ දැනගන්න ඒ ඉතිගැස්මෙන් පස්සේ හිතේ ඉන්නේ අරමුණට නම් ප්‍රතිපදාව ඉන්නේ කියලා. ඒක සාතික කරන්න. එතකොට ඒ ඉතිගැස්මේ අවසානය එහෙම බලනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඉතිගැස්මට ලෑස්ති හැටිකුත් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක වෙන්නේ ඉස්සලා ඉතිගැස්මෙන් පස්සේ ඉතිගැස්මේ අවසානයේ මොනකට මූල කර්මත්තන්ට එනවද කියන දේ නිරීක්ෂණය කරලා බලලා හිත පෞරුෂත්වය වැඩුණොත් අර පැත්තත් දැක් ගන්න පුළුවන්. හැබැයි ඉන්දෙන් දෙන්නේ ඉන්න රෝගේ තියෙන තිගැස්සුම් කම්පණය මොකක්ද කියන්නේ තරංග ආයාමයේ අඩු වෙනවා. ගැස්සෙනවා හැබැයි ඉච්චර ගැස්සෙන්නේ නැහැ. මේ මේ මේ තමයි ගෙවිලා යන්නේ. නමස්කාරයි. මේ ධර්මදේශනාව. පසුගිය දිනවල තිබූ අසුබ අසුබ පුරුෂායන එකෙහිදී අද දින සිට සුබ වේදනා. එය මගේ භාවනාවට ඉතා ප්‍රයෝජනවත් වේවා. අපහසුතාවයෙන් යුතු කල්පීම පහවි. තේරුම් ගන්න. සුභයකට බලන්නත් එපා. සුභයකට බලන්න බෑ. සර්වඥාසක මෙන්න මෙහෙම කියමනක් තියෙනවා ඒක පුළුවන් නම් අපි තේරුම් ගනිමු මහණෙනි දුක නම් දුකමයි මම ඒක නෑ කියන්නේ නමුත් මෙයමයි දුක් ආර්ය සත්‍ය කියලා දැනගන්න එක තරම් සතක් නම් මුළු ජීවිතේම නෑ කියන එතකොට දුක නෑ කියන්නේ දුකයි තමයි මේක තමයි ආර්ය සත්‍යය. මේ තමයි සංසාරය කියන්නේ. මේක බාරගත්ත දවසේ වෙනවා මේකෙන් මග අරින්න අපි ඔච්චර කල් නැටුවට හරියට මේ වතුරේ තියෙන තෙත ගතිය අයින් කරන්න උත්සාහ කරනවා වගේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. සංසාරය කියන්නේ දුක තමයි බාරගනි. එතකොට එන්නේ ජොලි ත්‍රිල් එක කියලා නිම කරන්න බෑ. අපි මෙතෙක් කල මේ විදරා ගන්න පුළුවන් දුක් නෙමේ අනුන්ට කී කියා ඩහරු ගාලා තියෙන්නේ. ඒ නිසා සිංහලයේ තියෙන කියවන තමයි පැමිණි දුක් පැණිතසයි. ඊළඟට කන්නේ යන්නේ ඔය දුක කියන්නේ වාසනාවක් වුණත් එම අල්ලමුකද දුකත් ගින්න කරන ගණී තපල් මාර්ගික ක්‍රමයට. ඒක කරන්න යන්න මේක තක తీරුකමක්. පැමිණි දුක් පැණිලයි. මේ මට්ටමින් නතර වෙයි. ගරුසමිනාස ආනාපානසති වැඩිමේදී මොයේ නාස්පුඩු දෙකම හුස්ම නොහැක පහළ යාම දැනුණද සමහර අවස්ථාවලදී එක්නාස් පුදුවක් අකර්මණයෙහි එක්නාස් පුදුවකින් පමණක් හුස්ම ගැනීම සිදු වේ. ඔය සිද්ධාන්තයක් ඇතේ. කාර්මිකව මේක ඒකෝ මහදාගෙන වහන්සේට මේ බවේ ජීවන විද්‍යාංශයේ සාක්ෂාත් වේවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. වම දකුණ දෙකින්ම අපි කවදාකවත් සමාන වැඩ ගන්න නෑනේ අත් දෙකේ. අපි වැඩ ගන්න එක අතකින්. අනිත් අත තියෙනවා. සත්‍ය අතේ ඒ වගේම වැඩ කරනකොට පැවිදිනකොටත් පැවිදින්නේ එක කකුලකින්. අනිත් කකුල සොත්ති. ඉතින් ඒක දැනගත්ත දවසේ පේනවා අනේ මෙච්චර කල් පුතුමයි මේ ශරීරයේ කෙලින් තිබෙක මේ දකුණෙන් ගන්න වැඩ ටිකත් අතට දීලා තියෙන නිදහසත් බලනකොට අසාධාරණයි. වමතෙන් වැඩ කරන නිසා දකුණ ටිකක්. ඉතින් මේ දෙකේ බලනකොට හුස්ම ඔය හුස්ම පොඩු දෙකයි තියෙන්නේ. මේ දෙකෙන් එකක් වැඩ කරනවා දෙකම වැඩ කරනවා කියන එක ඒක සමහර විටක කියනවා මේ ඉර නගලා පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට නාඩිය මාරු වෙනවා. සූර්ය නාඩිය, චන්ද්‍ර නාඩිය කියලා ඒ මාර්ගයේම අණුව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරෙන් එක එකට ටච් වෙනවා. අපේ නාසය අග රොම්බසේ ආකාරයෙන් තියෙන උරය. ඒ රොම්බසේ හතර කොන ධාතු හතර ඒ ගන්න හුස්ම හැටියට වම් පැත්තෙන් හුස්ම ගන්නවා නම් අපි චන්ද්‍රයාට සම්බන්ධ වෙනවා දකුණු පැත්තෙන් හුස්ම ගන්නවා සූර්යයට සම්බන්ධ වෙනවා එනිසා උෂ්ණත්වයේ සීතල අණු තියෙන අපේ වාපිච්චෙන් දේවල් තීරණ ගැනීමත් එක්ක වෙනස් වෙනවා. ඉතින් ඒක හොඳට බලන්න ඉන්නවනම් Tamanට විතරයි කරන්න පුළුවන්. Tamanගේ මෝඩ් එක කියන්න පුළුවන්. හුස්ම වදින තැන. ඒ නාස් පුබු අනුබුද්ධජනන්සිරි දාගන්නකොට දකුණු ඇලෙන් තමයි දාගන්නේ. ඒකට වංගාලි වංගාසය තමයි ඇරලා තියෙන්නේ. ඒක හැම වෙලාවෙම චන්ද්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැම දකුණ හීන ඔක්කොම ශරීරේ පොසිෂන් එකේ හැටියට තියෙන කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. ඉතින් ඒ වතර තියෙන මා බුදුමාහාර සම්බන්ධයක් අපි තාම මේ මැෂින් එක අත දාලවත් නැහැ මේක බොත්ත මේ හෑන්ඩ් බුක් එක නැතුව බොත්ත මිරික මිරික ඉන්නවා අරක ගහනවා මේක බලනවා මේක බලනවා මේක බලනවා එක එකටවත් හෑන්ඩ් බුක් එක හම්බෙලා නැහැ තාම මේ අන්තිම සොෆිස්ටිකේටඩ් මැෂින් එකක් දැන් දැන් අලුතෙන් ගත්තොත් මේ වගේ මැෂින් එකක් ඊට වැඩිය ලොකු හෑන්ඩ් බුක් එකක් දෙන එක එකක් කියවනවා අනිවාර්යයෙන්ම නැගලා ගැව්වොත් චුස් කරලා ඉවරයි. ඊට පස්සේ මේ මැෂින් එකත් ඒ වගේ නිසා හොඳට බලන්න ඒකේ හැම ලෝකේ තියෙන හැම වැලි කැටයක්ම ලෝක චන්ද්‍රිකා ලෝකේ තියෙන හැම විශ්ව දෙයක්ම මේකත් එක්ක සම්බන්ධයි. ඒ ගැන අහන්න යන්න එපා තවදුරටත් පරිශන කරන්න කියලා කියයි. මේ ප්‍රශ්න මිත්‍යක් තවත් තියෙනවා. දැක්ක සංවාසනේ භාවනාවට කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මට භාවනාවේදී ඉදිරියට ජීවිතයේදී හැදීම අනාත්ම ස්වභාවය දැනෙනවා. සිත මට කිසිම පාලනයක් නැතුව ක්‍රියාත්මක බව පැහැදිලි. මට මගේ සිත ගැන පාලනයක් නැති විට අනිත් මිනිසුන්ගේ ස්වභාව ධර්මයේ මට ඕන විදියට නැති එක ගැන මට මම සැලකේ පිර නිෂ්පල භාවයෙන් මට භාවනාවක්. ඉදිරියට ජීවිතේ සෑහන කරගන්න උපකාරී වෙනවා. මගේ සිත බාහිර දේවල් වලට එන මොනෑම දුක විඳිනා යනවා. එය නිතරම අනාත්ම භාවය. භාවනාවේදී හිතනවා කියලා කියන්නේ ඉතින් මෙලියාවයි. ඒ කියන්නේ මෙසේදී ඒවා පුළුවන් ඉක්මනින් දැනගෙන මූල කර්මස්ථානයකට හිතගෙන මේකයි කරන්න තියෙන්නේ කියන්නේ තේනවා. හිතනවා කියන්නේ දැන දැනම කල්පනා කිරීමයි. ඒක මම ඇත්තටම කරන්න කැමතියි. ඒක නෝන්නේ ඒකම අනාත්මව. නමුත් මොන විට ඒ බව දැක්ක විට මට ඒ ඔස්සේ කල්පනාව යන්නේ නැවත ගන්න පුළුවන්. අල්පලේකින් නාස්තනවා වුණොත් ඒ වැඩක් නැති වැඩක් කියලා තේරෙන නිසා කල්පනා ඔස්සේ හිතේ අනේකනම තේරෙනවා වැඩසටහනේ ඉපදාස් දෙක පරිවුණ මේ ප්‍රෝණුගත දුරට යන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ සතිය ගැන සතිය ආත්මයයි එක විටම මේ මොහොතේ කරන පවතින දේකටයි සිට යන්නේ නිතාමතාව හිතේ බව දැනේ නමුත් බොහෝ විට සතිය සම්පූර්ණයෙන්ම පාලනය පවතින දෙයක් බවක් නිනවා ඒ මට හිතාමතා කියන එක කොච්චර වෙලාවක් කොච්චර ගැඹුරකින් ආදි වශයෙන් පාලනය කරන එකවල වෙනවා. සත්‍ය සාසිතේ අනාත්ම භාවය පැහැදිලි කරගැනීමේ ඉල්ලා සිටිනවා. කොච්චර මේක පරීක්ෂා කරන්න තමයි අපි උපේක්ෂා ආරමුණක් කරගෙන මධ්‍යස්ථ අරමුණක් කරගෙන නොමිලි හම්බෙන අරමුණක් කරගෙන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් කරන එකට සත්‍යයට බාර දෙනවා මේකත් එක්ක ඉන්න කියලා. ඒකට අපිට බලා ගන්න පුළුවන් ඔය හිතේ තියෙන අනාත්ම භාවයයි සතිය මේ මෙහෙවන ගතිය අතර වැඩ කරන හැටි ඒ නිසා අපි කල්පනා කරන්න ගත්තොත් අපි අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ අපිට පදනමක් නැහැ ඒ නිසා මේ ඔක්කොම තියෙද්දි ආනාපානෙ වගේ වම දකුණ වගේ පම්බේ පිම්බේ මැගිලි වගේ මධ්‍යස්ථ අරමුණට හිත දාලා අභ්‍යාසය කරන්න එතකොට ඔක ලස්සනට පැහැදිලිලා හිටිනවා කියතේ කියතේ උත්සාහ කරමු තව එකක් දෙයක් කර ඉවර කරන්නේ නැත්නම් ඕ මේ ඇරියස් වලට යනවා. දැන් සාමාන්‍යයෙන් මට ආස්වාද ප්‍රසවාස කියන්නේ කර්මස්ථානයේ නොකඩවා විනාඩි තුනක් පෙරහැර. ආස්වාද ප්‍රසවාස කරන අතරතුර සිපුණා පැමිණිය. ඒ පැමිණි මිනිස්සේ අනුගමනය ඒ පිළිබඳව වැඩිපුර මිනිතා නැවත කර්මස්ථානයේ පිළිතුරු කරේ. මම පහත් සඳහන් අධ්‍යක්ෂක දෙක පරීක්ෂණය කරමි. සම්පූර්ණ සිපුණියේ අවදී 1 දීපමන් සුළු ක්‍රියාවක් ලෙස බලා සිටීමක්සේ දැනේ. විපෝයාවක් මෙම සිද්ධිය හැකිය. එවිට ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස පිළිවෙල බලන දැනේ. දෙක ප්‍රාථමික ආශ්වාස ප්‍රශ්වාස නිමිතේ පටන් ගොඩන කෙලින් පිටට දැකීම එනම් සිප්‍රිය නොයම නිරීක්ෂණය කෙරෙමි. එසේ සිප්‍රියම නවතා දැමීම නිරෝධ මාර්ගයේද මේ පැහැදිලි කරගෙන කර්ණාවෙන් ඉඳා සිටිමි. අපි දෙකේම අවධානයේ සුදුචිතේ බලන හිටියත් පටන් ගන්නකොට ආනපාන නැතුව බලන හිටියත් අවසානෙ වෙන්නේ ආයෙසරයක් ආනපාන එන එක තමයි. ඒ නිසා මේ ජවනිකාව ඉවර වෙනකම් බලපු නැතිකේ දෝෂේ තියෙන්නේ පටන් ගන්නකොට හම්බුණත් උපයගෙන ලැබුණත් මේ විවේකයක් ඒ විවේකයේ අවසානෙ මොකක්ද කියලා පරීක්ෂා කරන්න. එතකොට පාර පෑදෙනවා. පෙරවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ අනුදැස්මි පහකයි අතර පරියන් භාවනාවේ ඉදිරියට මට ප්‍රශ්න කෙරේ අවධානය යොමු කරගෙන සිටින්නේ. ඒ මොහොතේදී ශරීරයේ වැඩෙන ඉතිහාසය ඒකේ ශරීරයේ කොහොමද කන වෙන වේදනාවක් දැනෙන. අ වේදනාව ඉන්නේ මොනින්දේ හිතෙන් මොනින්දේ දැනෙන. එක්වර ඉස කසා නැවත මගේ මූල කර්මස්ථාන ප්‍රශ්නේ මම දැන් උපාසයේ ප්‍රතිරෝධයේ සුවපත්. කොහොමද වගේ ඉවරයක් දැකලා නැහැ. අර වගේ අරමුණක් ඇති නැති අමාරු වෙන නිදිමත ඔක්කොදිම මගදී නතර කරලා. ඉතින් ඒක තමයි ඉතින් ආධුනිකයෙක් හැටි. කොයි යකෝන ප්‍රශ්නයක් නැහැ. ඔබ ඉවර වෙනකම් මේ අnderින්. ඉතින් ඉවරට යනකොට ලකෝ පාඩමක් දීලා යන්නේ. අපි කිසිම දෙයක් ඉවර වෙනකම් ඉන්නේ අපි අතරමැදි හරස් කපනවා. ඉතින් එතකොට අපිට චිත්‍රය බලා ගන්න හම්බෙන්නේ ඔය ඉන්න දේවල් අතර ඒව අතර සම්බන්ධකම් තියෙනවා. ඒ සම්බන්ධතාවය පැහැදිලි වෙන්න නම් ජවනිකා ඉවරනකම් ඒ තරංගය ඉවර වෙනකම් බලන්න ඕනේ. අවසානයේ බලන්න ඉවසින් නැතිකම තමයි අඩුපාඩු කර තියෙන්නේ. යෝගා ස්වාමීන් වහන්සේ මේ විද්‍යාව භාවනා සම්බන්ධව නෝබ සත්‍ය පුරුණ කිරීම නිසා සිදුවන බව සිතන නිසා ආ ප්‍රාණිකේ දෝෂ පරිදි දෙකක් සහ දේශනාවල ප්‍රසිද්ධීමක් වශයෙන් සිදුවෙන්න මෙසේ වාර්තා කරන්නේ. මෙන්දේදී ඉරියව් මාර්ගයකට මනස අවදෙමි. සතියෙන් එලෙස බලාගෙන ඉන්න බව තේරුණා. මේක මම සිහියෙන් කරන දෙයක්ද නැත්නම් සිහියෙන් කරන දෙයක්ද කියලා සැකයක් ඇති වුණා. එහෙම හිතනකොටම නෑ. මම සිහියෙන් තමයි මේ හැරෙනවා, දිගාරිනවා, නමනවා, බලාගෙන ඉන්නේ කියලා හිතට වැටුණා. මේක වැටුණ ගමන් ෂා මම හරි දැන් ෂෝක් නේ. නින්දෙන් සතුටක් කියලා විතර මාන්නයක් ආවා මාන්නයක් මාන්නයක් කියලා ඒවා පස්සේ පොඩි වෙන්නේ කරනවා මතකයි නින්දට වැටෙන මොහොත මතකයක් නැහැ නමුත් මනස හැරෙන්නේ ඉරියව්ව මානුවේ කියලා මතකයි මේක හතර සැරයක් සිදුනා දෙක එමනම් දෙවියන් කකුලේ ඇඟිලි තුන දෙකක් ඉගෙන එකට සතිය පිටුනා ඒ වෙලාවේ ඉරියව්ව මනමිණක් වගේ සම්පූර්ණ පිටියරි උරුපේ යටට ඉන්න බව වැටුණා මේ එළිය මොනවාද මුගේ විශ්වවලට ප්‍රතිනෝදී හඳුනගන්නවා නැත්නම් යන්නේ මම සතුටක් එපොඩම නැතයි මම මුන්ට වෙන්නා මතක නැහැ මේ විදියට විශේෂ දේශ වාරදෙකු එන අපේ බෝධිසත්වවක් වෙනවා මිසරේකු අනුකූලයක් වෙනවා මිසරේකු වර හතරක් සිදුනා පොර ඊයේ දේශනාවේදී දැන් අවස්ථාවක් සිදුනා දැන් ඒකට කියන්න මතක නැහැ මම ස්වාමීන් වහන්සේ දීපටනට සතුටක් වුණා. එතකොට තමයි කියන්නේ ඊට කලින් මගේ මොලේ බැලන් කියලා කියලා. ඇස් දෙකම අරගෙන හිටියට මම පොඩි දැකලා නැහැ. අනපොඩි ඇහිලා නැහැ. මම ගාමර පොඩියක් සොයාගන්නත් නැහැ. කොච්චර උත්සාහ කළත් එහෙම ලාභේ මට මොනවා මම මොනවා ගැන ඉක්මනට කියලා මතක් මතක් කරගන්න හොඳයි. සමහරවිට ස්වාමීන් වහන්සේ මට මේක මොනවද කියලා කියන්නේ නැහැ. මේ කරන්නේ මොකද මේකයි ඉපෝතාව සිද්ධ වෙනවා. සත්‍ය ප්‍රෝධිනා කියලා සත්‍ය වෙනවා ඇත්තටම දවල් කියන නෑ කියන බයද කියලා පොරොන් චිකිච්ඡාවක් කියනවා. මේ චිකිච්ඡාව නිවැරදි උපදේශයක් වෙන ඉතා ප්‍රකට වෙන්නේ. ඔබන්සේ දුක නිරෝධය ප්‍රාර්ථනා කරන්නේ. තමයි සර්වඥාන්සේ කියන්නේ භාවනා කරන්න කැලීකට ඵලයල්ලා. පිටරට දොරක හිටියනම් තොවිල් නටයි. පිටරින් මිනිසුන්ටත් කචල්. නිසා කැලේකට බලයන් ආත්මවල බලයන් කවුරුත් නැත්නම් මේක පිස්සු කියලා බලන්න. පිස්සු කියනකොට අපි වගේ පිස්සු හිතට ගානක් නැහැනේ. ඒ නිසා ඕම තමයි ඕක කරන්න ගියාම ඊතරකතරක හිටියනම් සම්බන්ධකම් තිබුණා নানা ආකාර ප්‍රශ්න. ඒ නිසා අපි හිතේ මට්ටම තේරුම් ගන්නකොට අපිට අපි නොදන්න නොහිතපු විශාල ශේෂ්ත්‍රයක තුල තමයි සත්‍ය තියෙන්නේ. ඉතින් ඒක හුඟක් ගුප්ත ගෝධයක්, කුප්ත දෙයක්. ඒ වගේ පාණ්ඩෙන් තුර දෙයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒක වසංගන ඉන්නේ ඉන්න කවදාකවත් ගුණයක් වෙන්නේ නැහැ. මේකට එළි වෙන්න අරින්න. මේකට සද්ධාව අරගෙන යන්න, සීලය අරගෙන යන්න ඕන නම් සීල කැඩෙන්නේ නැහැ. සද්ධාව කඩා ගන්න එපා. පුළුවන් තරම් සතිය දාලා බලන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් හිතේ උඩ තට්ටුවේ යට තට්ටුවේ දෙකම. කුසලයක් අකුසලයක් ප්‍රඥාවක් මේ කිසිදයි උදාහරණයක් ගැන කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේ දිනු පොළොස් මෙලෙමේවා. ඉක්මන් කරන්න ඕන නිසා මම මේ කියන්නේ අට සිල් රකින්න එක නම් දස සිල් රකින්නවා නම් කුසලයේ ඉඳලා අධි කුසලයට ගියා එච්චරයි. ડોક્ટર ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ භාවනාව ගැන නෙවෙයි නිවන් මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධයි. මේක මම මේ අවුරුදු 10කට පමණ කලින් සතිය ඉදිරියට තබාගෙන භාවනා කිරීමට කමටහන් ලැබුණා. ඒ වගේ ගුරු ස්වාමීන් වහන්සේ අපවත් වීම නිසා මේකම ඕනෑකම මොටිවේෂන් එකක් ලැබෙන්න තිබෙනවා. මට කියන මොටිවේෂන් එක සතියක් දැකීමයි. මොහොතින් මොහොත පරයන්කේදී සක්මනේදී එදිනදා ජීවිතයේදී සතිය ප්‍රයත්නවල කරන උත්සාහය ඒ වෙනස් වෙන අයුරු එමත් මෙම දැකීම තුන එකට එකක් වෙනස් වෙන අයුරු දැකීම ඉතාම එක්සයිට්මන්ට් මොටිවේෂන් එකක් අමුගේ අවුරුදු ගණනකමගේ ජීවිතයේ සතිය ධර්මයේ හිතින් පිට අවුරුදු ගණනකට ගොනු වෙන මොනවා මාර්ගයේ ගමන් කිරීමට පෙරදීවා मार्गीय कारण सकस्वल बोलो व्याख्य सर අදිෂ්ඨාන එකම වෙන්නේ මාගේ යාලුකව පේනවා. මොනවද මම සතිය ප්‍රත්‍යක්ෂයි. සතිය වශයෙන් මාර්ගයකට මම අවතින් අවස් සතිය වැඩිමේ මාර්ගයකට මම අවතින් නැහැ. ඒකට මම අවසර කරගන්න මේකට සතිය ප්‍රයත්නයි ඇසිතෙනවා. මම සතිය ප්‍රයත්නයි සතිය වැඩිමේ මාර්ගයකට මම ඉබේ ප්‍රයත්න ප්‍රවේශයක් ලබා දුන්නේ මේ ආසිතේ වහන්සේ කුමසක් ලැබෙනවා. ඔය දැන් තියෙන එකටම නිවන කියලා හිතාගෙන යා part time නේ full time දාගන්න එකයි තියෙන්නේ. එච්චරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුදායක වසරක් පමණ කාලයක් සිට ආනාපාන සති පරියන්කය මාස පහකට පමණ සිට කායික කායික සිහිය ප්‍රාර්ථනා සිදු කෙරේ. දැන් සත්‍ය පිළිපදින පරියන්ක භාවනාවේදී කොහොමද මේ පහළ සිට කුඩා වෝලියම් ප්‍රමාණය යන කය නොවිකරන පොඩුකය හරහා නිරත පොස් මොනේ මානසික පිළිවෙල දිනට අදින එළියට ගියවත් ඒ එම මේ ඒ ඒ සමග අදෝපේ තිබුණා බාරක් නියම යක්නේ ගැනීම යක්නේ वैसे ही टोटली आप को मिलेंगी मैं वैसे प्रकाश करने की तरफ की कीमत से है और पवित्र अवस्था होगी ఇంత సిద్ధమైన శ్రమల ఎక్కువ సేవ చూడాలి మన అనుగత అర్థంలో తెలియదు కాబట్టి పర్యానికి వ్యవస్థ వేసుకుంటే నేను విధమైన పనులు అయిపోలేదు నా పిల్ల వ్యవస్థ అనుకుని ప్రీతి మనసులాగే పట్టింది ఆశ్వాసే ఆప్రాశ్వాసే నిరాశ నిరాశ సిగే ప్రీతి ప్రీతి මේක වේස් ගමන් කරවා පුටැයි. හැකිතරම් සංක්ෂිප්තව විදිහට අධ්‍යක්ෂක මුස්ලිම් කෙනෙකුට සාකලද දීපු සටහන තැබීම සිදුවී පිළිබඳව උන්වහන්සේගේ සමාවායන නැත මම යමුනා දැක්කට තම කම්පාවෙන් නිරෝධ කර දෙන්නේ නැහැ සිටින්නේ. උන්වහන්සේ නිරෝධ සුවය ලැබේවා. මේ වගේ සුවිශේෂත්වයේ ලැබුණා නම් ඒක ප්‍රകൃතියක් නම් ඒක දැනගන්න පුළුවන් එක නැවත නැවත ලැබෙනවා. නැවත නැවත වෙනකොට අරතරම්ම උද්වේග කරන්නේ නමුත් ඒ પરම්පරාව බේන්න පටන් ගන්නවා. ඒකෝර තමයි කරන්න තියෙන්නේ ආයශ්‍රයක් ආධුනිකෙක් වාගේ වෙලාවක ලැහැතිලා ආස්වාස් ප්‍රසාරයේ හිත දාලා මෙහෙමක නැතුව තමයි මේවා සිද්ධ වෙන්නේ මෙහෙමකින් කරන්න ඕනේ භාවනාව. කන්‍යාවට තමයි තේින්න පටන් ගන්නවා බොහෝම ඉක්මනට ඒක කරන දේ කරන දෙයක් වඩපත් වෙලා ඔගේ අත්දැකීමට එන්න පටන් ගන්නවා. මේ අත්දැකීම් බාර වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අපිට තේරෙන්නේ මේක බුද්ධියට සින්න වෙලාද එහෙම නැත්නම් මේක අපිට අනායාසයෙන් ගන්න පුළුවන් එකක්ද කියලා. ඒ නිසා මේකට කියන්නේ වශී කරනවා කියලා. ලැබිච්ච දේ නැවත නැවත ලැබීමට අවශ්‍ය කරන හේතු කරන සලසලා දෙන්න. එතකොට ඒක නැවත නැවත ලැබෙනවා නම් Taman හිතා ගන්න පුළුවන් පෞෂත්ව වෙනසක්. ප්‍රචාරකම් වල වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක වුණත් මේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ප්‍රකාශ කරන්න පුළුවන් ඉන්නේ බොහෝ කලක් ඇසුරු කරුවොත් පමණයි කියලා. අතිශයින් එපා. ඒක නැවත නැවත වෙන්න දෙන්න. ඉතින් ඒකට අනුග්‍රහ කිරීම තමයි මේ පුද්ගලයා විසින් කළ යුතු දේ. ඒක සාසනික අනුග්‍රහයක්. තමන්ට සාසන දෙකටම වෙන අනුග්‍රහයක්. ඉතින් අපි විනාඩි 19ක් මේ ඔර්ලෝසු හැටියට මේක 15ක් මගේ ඔර්ලෝසු හැටියට තව එකක් වැඩි වෙලා අරගෙන තියෙනවා ඕවර් ටයිම් පේ කරනවා පස්සේ අපි විතරින් විනාඩි 45ක් විතර කාලයක් තියෙනවා අපිට සක්මන් පරියන්ක සක්මන් භාවනාවක් කරන්න අපි නැවත හතරට එකතු වෙනවා අපේ පරියන්ක භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපි දීර්ඝ ධර්ම සාකච්ඡාව સમાપ્ત වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.